වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස අනුපාදා පරිනිබ්බානං භගවාසෝ භගවති බ්‍රහ්මචර්යං උස්සති ධර්මස්වනාභිලාෂී ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්වතුනි මේ පින්වත් පිරිස අද මේ පොහොව දවසේ කෙවල් දොරවල් වල නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තුනුරුවන් කෙරෙහි සදහැ සිත් ඇති කරගෙන තුනුරුවන් කෙරෙහි විශ්වාසය තබාගෙන තුනුරුවන්ම ජීවිතයට පිහිටක් පිළිසරණක් කියන අදහස් ඇතුව තුනුරුවන්ම සැඟවෙන තැන් කරගෙන මේ ස්ථානයට ආවේ මේ ඉමක් කොනක් හොරක් තෙරක් නැති අනුරාග රූප සහගත සංසාරෙන් ඊතර වීමට උපකාරී වෙන සත්‍යමී අවබෝධය ලබා ගන්නා වූ අදහසින්. ඉතින් ඒ තමන් දැනෙන සත්‍ය අදහස සාර්ථක කරගන්නට හැමදෙනාම අද දවස තුල බොහෝම නුවණින් යුක්තව කටයුතු කරන්නට ඕනේ. විශේෂයෙන්ම තමන්ගේ හිත කය වචන සංවර කරගෙන තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් ආකාරයට ධර්මයේ තුල නැසිරෙන්නට හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ වගේම මේ දේශනාව තුලදීත් තමන්ගේ සිත් නොයෙක් නොයෙක් කර්ම වල දුවන්නට නොදී බොහෝම සදහැන් යුක්තව මේ දේශනාවන් ශ්‍රවණය කරන්නට ඕනේ. සමහර කරුණු සමහර තැන් ටිකක් ගැඹුරු ස්වභාවයක් වෙන්නත් පුළුවන්. ඉතින් අපි හිතේ එන්නේ අරගෙන ගියොත් අපිට පෙරපසු වචන වැටහෙන්නේ නැති වෙන්නට පුළුවන්. ඒ වගේම ඒ ධර්ම වචන වල අර්ථය මතක තබා ගන්නට නොහැකි වෙන්නට පුළුවන්. ඒ නිසා මේ දේශනාවද බොහෝම වුණාන් ශ්‍රෝණය කරන්නට ඕනේ. කුමක් නිසාද අපි හැම කෙනෙක්ම අනන්ත අපරිමාණ සංසාරයක ඉඳලා ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ දුක් සහගත සසරේන ගමනක් තියෙන්නේ. ඉතින් හැමදාම අපිට සත්පුරුෂ ඇසුර ලැබෙන්නේ නැහැ. හැමදාම සත්‍ය ධර්මයේ තියෙන වටපිටාව ලැබෙන්නේ නැහැ. හැමදාම මනුස්සාත්ම භාවයක් ලැබෙන්නේ නැහැ. මේ සද්ධර්මයේ ආලෝකය ඒ වගේම මනුස්ස ජීවිතයේ කියන මේ ධර්මතාව ටික බොහෝම දුර්ලභයි. දුර්ලභ වුණත් වැඩිලා ලැබිලා තියෙන හින්දා අපිට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. නමුත් නුවණක් තියෙන කෙනෙකුට පෙරපසු අනවරාග වූ සංසාර ස්වභාවය නුවණින් සිහි කරගන්න පුළුවන් මොහොත සිහි කරන්න පුළුවන් අපි ලබාගෙන තියෙන මේ අවස්ථාව ජීවිතේ වටිනාකම දෙහිවියටේ ඉතින් මේ නිසා මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ මම බොහෝසෙන් මතක් කරන්නේ සසර උපදින ජීවිතවලදී අපිට මේ මට්ටම හරි ලැබෙනවා නම් හැමදාම සසර දුකක් නොකිය යුතුයි නමුත් මේ මට්ටම හැමදාම ලැබෙන්නේ නැහැ. විතක මේ ලෝකයේ සත්‍යර්මයේ තියා සත්පුරුෂ වචනයක්වත් අහන්න නැති අසද්ධර්ම අසත්පුරුෂ සේවනයේ ධර්මයන්ගෙන් යුක්ත වෙච්ච කාලවක වාම් තියෙනවා. ඒ කාලවල සසර ඉන්න අපි ඒ කාලවලත් උපදිනවා. උපදිනකොට ඒ අසත් ධර්මයෙන් යුක්ත ලෝකෙ තුල අපේ මනස තුල විතරක් සද්ධර්මය වැඩෙන්නේ නැහැ. සද්ධර්මයේ හේතු මූලයේ අපි ගාව තිබුණත් වර්තමානයක ඒකට මතුවෙන වටපිටාව නොතිබුණොත් ඒ සද්ධර්මයේ බීජය උඩට ලියලා ඉන්නේ නැහැ. සද්ධර්මයේ වගේම සසර හුරු කරපු අසත්පුරුෂ අසත් ධර්මයේ ගතිත් අපි ගාව තියෙනවා. ඒක කාල වකවාණු වලට ඒ අසත්පුරුෂ ගති අපි තුල වැඩෙන්න හේතුයි. ඒ මොනවාම පින්වතුනි ආපහු කල්ප ගණන් සතර අපාය දුක් විඳින කර්ම සිද්ධ වෙලා කල්ප ගණන් සතර අපාය දුක් විඳින්න වෙනවා. ඉතින් ඒ නිසා ඒබඳු සසර ස්වභාවය සිහිපත් කරලා මේ සසරෙන් බේරගන්න සත්‍ය ධර්මය රැඳ වෙන කිසිම කෙනෙක් එන්නේ නැති බව සිහි කරලා හැමදෙනාම බොහොම වමනාවෙන් මේ ධර්මයේ තේරුම් කරගන්නට උත්සාහ වෙන්නට ඕනේ. කායික අපහසුකම් තියෙන්නට පුළුවන්. නමුත් සතර පායට වැටුණාම තියෙන අපහසුකම් සිහි කරලා එබඳු අපහසුකම් කායිකව පවතින පොඩ්ඩක් ඉවසලා කටයුතු කරන්නට ඕනේ. කිමොතුනි අද දවසේදී මේ පින්වතුන්ගේ ධර්ම අවබෝධය සඳහා මම දේශනාවක පොඩි සූත්‍ර පාඨයක් මතක් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන රත් විනීත කියලා සූත්‍රය. මෙන්න මේ රත් විනීත සූත්‍රෙන සූත්‍ර පාඨයක් තමයි මම මාතෘකා කළේ. අපි මේ සූත්‍රයේ ඉස්සෙල්ලා දේශනා කරලා පස්සේ ඒ සූත්‍රගත අර්ථය ඒ වගේ මේ පදගත අර්ථය මොකක්ද කියන එක මොනින් බලමු ඊට පස්සේ අත්තමඤ්ඤාය ධම්මඤ්ඤාය ධම්මානුධම්ම ප්‍රතිපන්නෝ හෝති අර්ථය දැනගත්තාම ධර්මය දැනගත්තාම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැදෙන්න පුළුවන් ඒ ධර්මයන්ගේ අර්ථය තේරුම් ගත්තාම අපේ ජීවිතය තුළින් ඒ විදියට හැසිරෙන්න පුළුවන් ජීවිතය හදා ගන්න පුළුවන්. පින්තුනි එක්තරා කාලයකදී බුදුරජාණන් වහන්සේ රජගහනුවර බිම්බිසාර රජුගේ පූජා කරපු කලන්දක නිවාස කියන විහාරස්ථානයේ වැඩ වාසය කරනවා. මේ කාලෙදී ඒ ඊට ටිකක් මොහොදුරු ඈත ප්‍රදේශයක තියෙන ජාත භූමිය කියලා ගමක්. මෙන්න මේ ජාත භූමියේ ස්වාමීන් වහන්සේලා රාශියක් වස්සසුවා. වස්වසලා වස් පවාරණ කරලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා බොහොම ශ්‍රද්ධාවෙන් වන්දනා කරලා වැඩකුණු කරලා එකත් පසක ඉඳගත්තා. ඉඳගත්හම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ජාත භූමියේ ඔගොල්ලෝ අස්වසලා ඉන්න කාලෙදී ඕගොල්ලන්ට තමා දසකතාවත්වන්ගෙන් යුක්ත වෙලා අනිත් අය දසකතාවත්වන්ගෙන් සමාදන් කරවන සර්වඥාචාර්යන් වහන්සේ නමක් හිටියද කියලා ඒ කියන්නේ තමා අල්පේච්ච වෙලා බොහෝ දේවල් කැමති නැහැ. බොහෝම ටිකක් කැමති ස්වභාවයෙන් අල්පේච්චයි කියලා. අනිත් අයවත් අල්පේච්ඡතාවේ සමාදන් කරවන අල්පේච්ඡතාවේ ගුණ කියලා. තමා සන්තුෂ්ටි වෙලා ලද දෙයින් සතුටු වෙලා අනිත් අයවත් ලද දෙයින් සතුටු වීමේ සමාදන් කරවන ගුණ කියලා. ඒ වගේම තමා විවේකී ඇසුරු කරමින් අනිත් අයට විවේකී ඇසුරු කිරීමේ ಗುಣ කියන සමාදන් කරවන තමා වීර්යවත් වෙලා අනිත් අයවත් වීර්යවත් කරවන වීර්ය සමාදන් කරවන ඒ වගේම තමන් පිරිස් මැද විසීමෙන් වෙන් වෙලා අනිත් අයව පිරිස් මැදට වෙලා නොයෙක් දේවල් කතා කර කර ඉන්නේ කාරණාව දොස් පෙන්නලා එයින් වෙන් කරලා පිරිස් මැද නොඉන්න බවේ සමාදන් කරවමන තෙමෙත් සීල සම්පන්න වෙලා අනිත් අයව සීලේ ඉක්මවනවන සමාදන් කරවනවන තමාද සමාධි සම්පන්න වෙලා අනිත් අයව සමාධියේ ඉක්මවනවා නම් සමාධියේ ಗುಣ කියනවා නම් තමා ප්‍රඥා සම්පන්න වෙලා අනිත් අය ප්‍රඥාව සමාදන් කරනවා නම් ප්‍රඥාවේ ಗುಣ කියවනවා නම් තමත් තමන් විමුක්තියෙන් යුක්ත වෙලා අනිත් අයවත් විමුක්තිය සමාදන් කරනවා නම් විමුක්තියේ ಗುಣ කියනවා නම් තමන් විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වෙලා අනිත් අයවත් විමුක්ති ඥාන දර්ශනය සමාදන් කරවනෝ නම් ಗುಣ කියනවා නම් මෙබඳු දස කතාවක් තුන්ගෙන් අනුග්‍රහ කරන සත්‍රාත්මචාරයන් වහන්සේ නම ජාතකෝමී හිටියද ඔගොල්ලන්ට උපකාර කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා. ඒ වෙලාවේදී වික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ ස්වාමීන් ඡාත භූමියේ පුන්න කියලා තෙරුන් වහන්සේ නමක් ඉන්නවා මන්තානි කියන බැමිණිගේ පුතා නිසා මන්තානි පුත්ත කියලා කියනවා මේ මන්තාන් පුත්ත තෙරුන් වහන්සේ මේ මෙබඳු දස කතාවක් තුන්ගෙන් යුක්තව අපිවත් දස කතාවක් තුන්ගේ උත්සාහවත් කරවලා ඒ සඳහා යොමු කළා යෙදුවා කියලා මතක් කළා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගේ වචනය සතුටින් පිළිගත් අනුමෝදන් වුණා. ඔය අවස්ථාවේදී සරියුත් මහරහතන් වහන්සේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේට ටිකක් නොදුරේ. ඒ වෙලාවේදී සරියුත් මහරහතන් වහන්සේට මෙබඳු සිතක් පහළ වෙනවා මේ ජාත භූමික වැසි භික්ෂුන් වහන්සේලා යම් මන්තාන පුත්ත පුන්න තෙරුන් වහන්සේ නමක් ගැන දස කතාවක් තුන්ගේ හික්මිලා හික්මෝන සත්පුරුෂන් වහන්සේ නමක් ගැන කියනවා නම් භාග්‍යතුන් වහන්සේත් ඒක අනුදැන වදාලා නම් ඒ පුන්න තෙරුන්ට ඒකාන්තයෙන් ලාභය ඒ පුන්න තෙරුන්ට ඒකාන්තයෙන් සුද්ධ ලාභය අනේ මන්තාන පුත්ත පුන්න තෙරුණ වහන්සේ අපිටත් හම්බ වෙන්න තියෙනවා නම් මටත් වෙලාවක ඒ තෙරුණ වහන්සේට කතා කරන්න තියෙනවා නම් කියලා සරිත් මහා ගාතන වහන්සේට මේ වන්දු අදහසක් හිතුණා. හිතලා ඊට පස්සේ ජාත භූමික වැසි ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට වැඳලා පැදකුණු කරලා වැඩියා. භාග්‍යතුන් වහන්සේ මෙහෙම ටික කලක් වැඩගහනුවර වාසය කරලා පස්සේ අනුපිළිවෙලින් ධර්ම දේශනා කරමින් චාරිකාව වඩමින් අනුක්‍රමයෙන් ජේතවනාරාමයට වැඩියා. ටික කාලයක් යනකොට මන්තානිගුප්ත පුන්න තෙරුන් වහන්සේට ආරංචි වුණා භාගතුන් වහන්සේ මේ කාලේ මේ දවස්වල සැලත් නුවර අනේ පිළිතුරුතුමා විසින් කළ ජේතවනාරාම විහාරයේ වැඩ වාසය කරනවා කියලා. ඒ වෙලාවේදී පුණ්‍යතෙරුන් වහන්සේ තමන්ගේ සෙනසුන අස්පස් කරලා බඩු බාහිරාදී විනාශන වලින් විදිහට පිළිවෙලට තබලා පාසිරු අරගෙන අනු පිළිවෙලින් මග කතර ගවාගෙන චේතවනාරාමයට ඇවිල්ලා භාගතුන් වහන්සේට වන්දනා කරලා පසෙක්ත් පසෙක වාඩි වුණා. එකත් පසෙක ඉඳගත්තාම භාගතුන් වහන්සේ නොයෙක් දැන් කතාවෙන් කතා කරලා සමාධි කරවලා සතුටු කරවලා ආගියතරතුරු විචාරුවා. එහෙම විචාරලාට පස්සේ පුණ්‍ය තෙරුණහන්සේ භාගතුන් වහන්සේට වන්දනා කරලා පක්කඩයක් අරගෙන දිවා කාලේ විවේකයෙන් ඉඳීම සඳහා අන්දවණයට වැඩියා. ඒ වෙලාවේදී එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා එවත්නි සාරිපුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ නිතරම මන්තාන පුත්‍ර පුණ තෙරුන් වහන්සේ දකින්න ඕනේ ඕනේ කියලා මතක් කරනවා. ඔන්න ඒ පුණ්‍ය තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා දැන් අන්දවණයට වැඩියා කියලා. ඒ වෙලාවේදී සරියුත් මහරහතන් වහන්සේ තමන් වැඩ හිටපු තැනින් නැගිටලා නිසීදනේ අතට අරගෙන පුණ්‍ය තෙරුන් වහන්සේ පිටිපසින් අඩියෙන් අඩිය හිමින් හොරෙන් හොරෙන් වඩිනවා ඊතා ඈත තියලා. පුණ්‍ය තෙරුන් වහන්සේගේ ඉස්ස බවමනක් පෙනෙන මට්ටමට පිටිපස්සෙන් පිටිපස්සෙන් බලනවා. පුණතරුන් වහන්සේ අන්දවණයට ගිහිල්ලා එක්තරා හේවණ තියෙන වෘක්ෂ මූලයක් ළඟ නිසීදනේ ලාගෙන කමඨහන අරුමේ කොට පරයන්තු බැඳගෙන ඵල සම්වතට සමවැදිලා වාඩි වුණා. සරියුත් මහ රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ඊට නුදුරු දැනක ගහක් යට ඒ වගේම පරයන්ක බැඳගෙන ඒ ඵල සමෝධ සම්බන්ධල විවේකයෙන් වැඩ සිටිය දිවා කාලේ ඊට පස්සේ හවස් කාලෙදී කල්ලතු සරියුත් මහ රහතන් වහන්සේ නැගිටලා නිසීදනේ අතට අරගෙන මන්තානි පුත්ත තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා කතාවක් පටන් ගන්න ඕනේ නිසා පෙර කතාවක් පටන් නොගත්තොත් පසු කතාවක් ඇරඹෙන්නේ නැති නිසා ප්‍රශ්නයක් අහනවා ඇවැත්නි ඔබ භාගතුන් වහන්සේ ළඟ භ්‍රමචර්යාවේ ඉතිරෙනවද කියලා සරියුත් මහරහතන් වහන්සේ නොදන්නා නෙමෙයි භාග්‍යතුන් වහන්සේලා බ්‍රහ්මචර්යය විතරේනවා කියලා දන්නවා. නමුත් කතා ආරම්භයක් හැටියට මේ විදිහට ඇහුවා. ඒ වෙලාවේ පුණ තෙරුන් වහන්සේ "ඕ මම භාග්‍යතුන් වහන්සේ ළඟ භ්‍රමචර්යාවේ හැසිරෙනවා" කියලා මතක් කළා. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ අහනවා "එවැනි කෙනෙක්ද සීල විසුද්ධිය සඳහා සීල පිරිසුදු කර ගැනීම සඳහා දුර්වාංශි භාගතුන් වහන්සේලාම භ්‍රමචර්යාව ඇතිරෙන්නේ. හැබැයි මේ නෙවෙයි. හැබැයි මොහ සීල පිරිසුදු කර ගැනීම සඳහා නෙමෙයි භාගතුන් වහන්සේලාම භ්‍රමචර්යාව ඇතිරෙන්නේ. එහෙනම් චිත්ත විසුද්ධිය සඳහාද ඒ කියන්නේ හිත පිරිසුදු කර ගැනීම සඳහාද භාගතුන් වහන්සේලාම භ්‍රමචර්යාව ඇතිරෙන්නේ. හැබැයි මෙයක් නෙවෙයි. හිතට විසුද්ධ කර ගන්නටත් නෙමෙයි. එහෙනම් ditthi visuddhiය සඳහාද භාග්‍යවත් මහන්සිය ළඟ භ්‍රමචර්යාව හැසිරෙන්නේ. දෘෂ්ටිය පිරිසුදු කර ගැනීම සඳහාද. එවත්නි ඒ සඳහාත් නෙමෙයි. එවත්නි එහෙනම් කාංකා විතරන විසුද්ධිය සඳහා සැප සංකා දුරු කළා හිත පිරිසුදු කර ගැනීම සඳහා ඒ සඳහාත් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ ළඟ භ්‍රමචර්යාව ලැබෙන්නේ. එනිනම් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකාවතන විසුද්ධිය මෙන්න මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහා. ඒ සඳහා එහෙනම් පටිපදා ඥාන දර්ශන, ඒ කියන්නේ ප්‍රතිපදාව නොනින් දැකීම සඳහා. ඒ සඳහාත් නෑ. එහෙනම් ඥාන දර්ශනය සඳහා මේ ඇත්ත ඇති ඇති පවතින යථාභූත ඥාන දර්ශනය සඳහාද යථාභූත ඥාන දර්ශනය ඇති කර ගැනීම සඳහාද භාගතුන් වහන්සේ ළඟ භ්‍රමචර්යාවේ හැසිරේ. එවත්නි ඒ සඳහාත් නෙමෙයි. ඒ විලාදී සරියුත් මහ රහතන් වහන්සේ අහනවා සීල විසුද්ධිය සඳහාද භ්‍රමචර්යය වෙන්න කියනකොට නෑ කියනවා. චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, සංකාර විකරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධියද කියලා අනුපිළිවෙලින් ආනකොට මේකක්වත් නෙමෙයි කියනවා. එහෙනම් ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ භ්‍රමචර්යාව ඇතින්නේ මොකටද? අනුපාදා පරිනිබ්බානත්තං කෝ ආවසෝ භගවති භ්‍රමචර්යං උසති. මම මාතෘකා කරපු ගාථාව සූත්‍ර පාඨයේ දෙන්නනවා අනුපාදා පරිනිර්වාණය සඳහායි භාග්‍යතුන් වහන්සේ ළඟ භ්‍රමචර්යාවේ සිටින්නේ කියලා මන්තානි කොහොමකිස්ස තෙරුන් වහන්සේ සරිත් මහරහතන් වහන්සේට මතක් කරා. ඊට පස්සේ සරිත් මහරහතන් වහන්සේ අහනවා එවත්නේ අනුපාදා පරිනිර්වාණය කියන්නේ සීල විසුද්ධියටද කියලා. පිරිසිදු සීලයක් තියෙනවා නම් ඒකද අනුපාදා පරිනිර්වාණය කියන්නේ. ඊට කියනවා නෑ. එහෙනම් අනුපාදා පරිනිර්වාණය කියන්නේ චිත්ත විසුද්ධියද මේ පිරිසිදු සිතටද අනුපාදා පරිනිර්වාණය කියන්නේ. නෑ ඒකත් නෙමෙයි. එහෙනම් අනුපාදා පරිනිර්වාණය කියන්නේ දිට්ඨි විසුද්ධියටද මේ නාම රූප ධර්මයන් දන්න සත්පුද්ගල කාලයේ මුදුන් නාම රූප ධර්මය හොඳට පෙනෙන දැකීම පිරිසුදු වෙන දෘෂ්ටිය පිරිසුදු වෙන තැනට ධනපද පරිණිරවණය කියන්නේ. එහෙනම් කාංකා විතර විසුද්ධියටද සැප සංඛා නැතුව ධර්මයේ හොඳට පිළිටා හිටන මනසක් තියෙන තැනටද අනුපදා පරිණිරවණය කියන්නේ. එහෙනම් මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියටද ප්‍රතිපදාව ගැන මනා අවබෝධයක් දැනුමක් නුවණ ඇති කරගත්තා වූ මනසට ස්වභාවයට ධනපද පරිණිරෝණය කියන්නේ නෑ එහෙනම් මේ ඥාන දර්ශන විසුද්ධියට යථා භූත ඥානයක් තියෙනවා නම් ඒ යථා භූත ඥානයට ඇත්ත ඇති හැටි පවතින ස්වභාවයේ ඒ අයුරින් විපරිත නොවූ දන්නා වූ දක්නා වූ දර්ශනයටද අනුපාද පරිණිරෝණය කියන්නේ නෑ ඊට පස්සේ අහන ඇවැත්නේ සීලේ විසුද්ධියන් පාදාපර නිර්වාණයද කියලා අහනකොට නෑ කියනවා. චිත්ත විසුද්ධියන් පාදාපර නිර්වාණයද කියලා අහනකොට නෑ කියනවා. ditthi visuddhi, kankāvatana visuddhi, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය, අනුපාදා පරිනිර්වාණය කියලා නැහැ කියනවා. එවත් මේ ධර්මයෙන් තොරව අනුපාදා පරිනිර්වාණයක් තියනවාද? එහෙමත් නෑ කියනවා. එතකොට කිනු මොකක්ද මේකේ තේරුම? මේ ධර්මතාව ටිකද කියලා හවහාම අනුපද රබ්‍රම එකක් නෙමෙයි කියනවා. මේ ධර්මයෙන් බැහැර මේ සත්ව විසුද්ධින් බැහැර අනුපද පරිරෝණයක් තියෙනද කියලා ඒකත් නෑ කියනවා. එතකොට මාතන පුත්‍ර මහන්සේ දේශනා කරනවා එවත්නේ සීල විසුද්ධි අනුපාදා පරිනිර්වාණය කියලා පනවන්නේ නම් උපාදාන සහිත අනුපාදා පරිනිර්වාණයක්ම භාගතුන් වහන්සේ පනවනවා. චිත්ත විසුද්ධි අනුපාදා පරිනිර්වාණය කියලා පනවන්නේ නම් උපාදාන සහිත අනුපාදා පරිනිර්වාණයක්ම පනවනවා. මේ වගේ ditthi visuddhiya කාංකා විතරණ විසුද්ධිය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය කියන මේ සතර ඒ හතෙන් එකක් හෝ අනුපාදා පරිනිර්වාණය කියලා භාගතුන් වහන්සේ පනවන්නේ නම් ඒ උපාදාන සහිත නිවනක් පනවනවා. ඉතින් මේ ධර්මතා හතෙන් බැහැලා අනුපාදා පරිනිර්වාණයක් නම් පෘථජන කෙනත් පිරිනිවන් පානවා. මොකද පෘථජන කෙනා මේ ධර්මතා හතෙන්ම තොරයි. එතකොට සරත් මහරහතන් වහන්සේ අහනවා ඇවැත්නේ මේ භාෂිතයේ අර්ථය අපි කොහොමද දැනගන්නේ? මන්තානේ පුත්‍ර පුණ්‍ය තෙරුණාසි කියනවා ඇවැත්නේ මම ඔබට උපමාවක් කියන්නම්. උපමාවක් වෙනවා. සමහර නොනැති සත්පුරුෂයෝ උපමා උපමානුසාරයෙන් අර්ථය දකිනවා අර්ථය බලා ගන්නවා කියලා උපමාවක් කියනවා සවැත් නුවර ඉන්න පසේ නදී කුසල රජුවන්ට හදිස්සි ගමන හදිස්සි කටයුත්තක් යෙදෙනවා සාකේත නුවරට යන්න. ඒ වෙලාවේදී හොඳට හික්මුණු විනීත අසුන් යෙදූ රත හතක් සවැත් නුවර ඉඳලා සාකේත නුවර දක්වා පිළිවෙලින් තැන් තැන් වලින් තියෙනවා. මොකද ඉක්මනට යන්න පුළුවන් නිසා මේ රත හතක් තියෙනවා. පසේ නදී කොසල් රජුරෝ සැවැත් නුවරෙන් පළවෙනි රථයට නැගිනවා. නැගලා පළවෙනි රථයෙන් දෙවෙනි රථය ළඟට ඇවිල්ලා පළවෙනි රථය අතහරිනවා දෙවෙනි රථයට නැගිනවා. දෙවෙනි රථයෙන් තුන්වෙනි රථය ළඟට ඇවිල්ලා දෙවෙනි රථය අතහරිනවා තුන්වෙනි රථයට නැගිනවා. තුන්වෙනි රථයෙන් හතරවෙනි රථය ළඟට ඇවිල්ලා තුන්වෙනි රථය අතහරිනවා හතරවෙනි එකට නැගිනවා. හතරවෙනි රතයෙන් පස්වෙනි රතේ ළඟට ඇවිල්ලා හතරවෙනි රතේ අතහරිනවා පස්වෙනි රතේට නැගෙනවා. පස්වෙනි රතයෙන් හයවෙනි රතේ ළඟට එනවා පස්වෙනි රතේ අතහරිනවා හයවෙනි රතේට එනවා. හයවෙනි රතයෙන් හත්වෙනි රතේ ළඟට එනවා හයවෙනි රතේ අතහරිනවා හත්වෙනි රතයෙන් සාකේත නුවරට ඇතුළු ඉතින් සාකේත නුවර අන්තපුරේ දොරගාවට මේ හත්වෙනි රටෙන් ඇවිල්ලා ඒකෙන් බැන නගරයට ඇතුළු වුණාම ඥාතීන් අහනවා ඔතේ දැන් ආංශෝ වහන්සේ මේ රටෙන් සැලත් නුවර ඉඳලා ආව ආවද කියලා. එතකොට මම මේ රටෙන් ආව නෙමෙයි කියලා කියනවා. මනාකොට පිළිතුරු දෙන කොසල් රජුව පිළිතුරු දෙනවා මේ විදිහට දෙනවා. ඇවිත් ඉන්නේ මම මේ ඥාතින්ද කියන මම පළවෙනි රත්යේ මෙන්න විනීත අසුන යදු රතහතකින් ආවේ ඒ කොහොමද මෙහෙම පළවෙනි රත්යෙන් දෙවෙනි රත්යේ ළඟට දෙවෙනි රත්යෙන් තුන්වෙනි රත්යේ ළඟට කියලා හයවෙනි රත්යෙන් මේ හත්වෙනි රත්යට ආව හත්වෙනි රත්යෙන් මම මෙතෙන්ට ආවේ කියලා අනුපුලිරට කියනවා කියලා ඇවැත්නි ඒ වගේ සැවැත් නුවර ඉඳලා සාකේත නුවරට පිළිවෙලින් රත හතක් යතුවා වගේ තමයි මේ සත්ත්ව විසුද්ධිය. පළවෙනි රතේ දෙවෙනි රතේ ළඟට ඉඳයි දෙවෙනි රතේ ළඟදී පළවෙනි රතේ අතහරිනවා දෙවෙනි රතේට නැගිනවා. වගේ සීල විසුද්ධිය පළවෙනි රතේ වගේ සීල විසුද්ධිය යන්තා චිත්ත විසුද්ධිය අර්ථය සඳහායි. චිත්ත විසුද්ධිය අපේතදී සීල විසුද්ධිය අතහරිනවා චිත්ත විසුද්ධියෙන් යුක්ත වෙනවා චිත්ත විසුද්ධිය ditthi විසුද්ධිය සදායි ditthi විසුද්ධිය චිත්ත විසුද්ධිය අතහරිනවා ditthi විසුද්ධියෙන් යුක්ත වෙනවා මේ විදිහට අනුපිළිවෙලට පෙන්නලා හත් වෙනි රතය ඥාන දර්ශන විසුද්ධිය සඳහායි ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය සඳහායි කියලා පෙන්වනවා. ඥාන දර්ශන සුද්ධි අනුපාදා පරිනිර්වාණය නෙවෙයි. ඒ කියන්නේ හත් වෙනි රතය සාකේත නෝර නෙමෙයි. ඒක දුරගාවට යන්න පුළුවන්. ඊට පස්සේ ඒ රතයෙන් බැලලා ඒ රතේ අතහැරලා සාකේත නෝරට ඇතුල් වෙනවා. එතකොට සැදත් නෝර වගේ තමයි සක්කාය දිට්ඨියෙන් යුක්ත වටපිටාව කුසල රජු වගේ තමයි මේ යෝගාවචරය. සාකේත වගේ තමයි නිවන. සක්කාය දිට්ඨියේ ඉඳලා මේ යෝගාවචරයට සසර දුක් විඳින සත්වයාට නිවනට යන්න ජීදු රතහතක් තමයි ඔය. ඊට පස්සේ සාකේත නුවර වගේ තමයි අනුපාදා පරිනිර්වාණයට නිවන. ඉතින් මෙන්න මේ විදිහට උපමාවකින් විනීත අසුනියදු රතහතකට උපමා කරලා මන්තානි පුත්ත පුන්න තෙරුණාන්සේ උපමාසාවෙන් සරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී අහනවා එවත්නේ ඔබ වහන්සේගේ නම මොකක්ද? සරියුත් මහරහතන් වහන්සේ අහන ඔබ වහන්සේගේ නම මොකක්ද? සත්වක්මචාරින් වහන්සේලා මොන විදිහටද උපවහන්සේව ආමන්ත්‍රණය කරන්නේ හඳුනන්නේ කියලා. එවත්නි මගේ නම පුන්න. සමහර මට මන්තානි පුත්ත පුන්න කියලා කියනවා. කියලා පුන්න තෙරුණාංශ මතක් කළාම සරිත් මහ රහතන් වහන්සේ කියනවා මනාකොට ශාස්ත්‍රෝ ශාස්ත්‍රයේ දන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් යම්සේද එසේම ඊටාම ඊටාම ගැඹුරු ධර්මයන්ට පැමිණෙමින් ගැඹුරු ගැඹුරු අර්ථ විවරණය කරමින් ඔබ වහන්සේ මනාකොට මේ ධම්ම පරයය දේශනා කළා. ඉතින් ඔබ වහන්සේ වැනි වික්ෂුන් වහන්සේ නම ඇසුරු කරන්ත මේ අනිත් අයට ලැබෙනවා නම් ඒ අයට ලාභයක් වඩා සුලා වඩා තුලාභයක්. ඉතින් ඔබ වහන්සේගේ පාදූවිලි පවා අනිත් තාප්‍රඥාවෙන් කිසින් ගන්නේ කියලා මේ මන්තාන පුත්තහාමුදුරුවන්ගේ ප්‍රඥාව ඒ වගේම ඒ ගුණ භාවය භෝසෙන් ප්‍රශංසාන්තයෙන් සරිත් මහ රහතන් වහන්සේ කතා කළා. ඒ වෙලාවේදී පුණ්‍ය තෙරුණ වහන්සේ අහනවා හැබැයි ඔබ වහන්සේගේ නම මොකක්ද? ඔබ වහන්සේද සත්‍වත්මචාරින් වහන්සේලා කුමන ආකාරයකට හඳුන්වන්නේ කියලා. ඒ වෙලාවේ සරියත් මහ රහතන් වහන්සේ දේශනා කරන ඇවැත්නි මගේ නම උපතිස්ස. සමහර අය මට සාරිපුත්තය කියලා කියනවා කියලා. ඒ වෙලාවේ පොන්නතර වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ හා සමාන ශ්‍රාවකයන් වහන්සේ නමක් එක කතා කරද්දී අපි එතකොදුත් මේ සරියත් මහ රහතන් වහන්සේ කියලා දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ සරියුත් මහ රහතන් වහන්සේ කියලා දැනගත්ත නම් අපිට මෙතුමනක්වත් වැටහෙන්නේ නැති වෙයි. ඈ මේ වචන ටිකවත් කියාගන්න බැරි වෙයි කියලා සරියුත් මහ රහතන් වහන්සේගේ ගුණ භාවය ප්‍රකාශ කරන මහත් භාවය ප්‍රකාශ කරනවා. ඉතින් ඒ විදිහට ඒ මහ රහතන් වහන්සේලා දෙනම ඕගොල්ලෝගේ භාසිතය බොහොම සතුටින් පිළිගත්තා. ඉතින් මේ රට විනීත සූත්‍රය මම මාතෘකා කළේ ඒ තුලින් අපේ අවබෝධය අපේ ජීවිතය හදාගෙන අපිටත් කොසල් රජුරු සවැත් නුවර ඉඳලා සාකේත නුවරට ගියා වගේ රතහතකින් සක්කාය දිට්ඨිය නැමැති සබත් නුවර ඉඳලා අනුපාදා පරිනිර්වාණය නැමැති සාකේත නුවරට මේ රතහත නැමැති ධර්මතාවත උදව් කරගෙන අපිටත් මේ ගමන යන්න පුළුවන් වෙන ආකාරය ටිකක් කතා බහ කරන්න. එතනදී මේ ධර්මයේ ටිකක් ස්වභාවයෙන්ම ගැඹුරුයි අපි ටිකක් ඒ ධර්මයේ අර්ථය නුවණින් බලමු එතනදී සීල විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය සඳහා අනුපිළිවෙලින් ධර්මතා හතක් විසුද්ධි හතක් වෙනවා මෙන්න මේ විසුද්ධි හත අනුක්‍රමයෙන් අපේ ජීවිතයට වැඩෙන්නට ඕනේ පිරෙන්නට ඕනේ. අන්නේ ඒ හරහා මේ සත්ව විසුද්ධියෙන් හරහා මිසක වෙන ක්‍රමයක් නැහැ අනුපාදා පරිණිරවාණයට. නැත්තම් නිවන් දකින්න. එතකොට අපි පොඩ්ඩක් බලමු සීල විසුද්ධිය කියන්නේ කොතෙන්ද මොන තැනටද ඒක කොහොමද වෙන්නේ චිත්ත විසුද්ධිය කියන්නේ මොකක්ද කොහොමද මොන තැනටද චිත්ත විසුද්ධිය කියන්නේ මොකක්ද කියලා මේ ධර්මයන් ඉතින් ඒක අපි ටිකක් තේරුම් ගන්න උත්සාහවත් මෙතනදී මේ සත්ත්ව විසුද්ධිය අනුපිළිවෙලට එක එක විසුද්ධි විසුද්ධිය කියන්නේ පිරිසිදු වෙනවා කියන එක. පිරිසිදු බව. සීල සීල විසුද්ධිය කියන්නේ සීල පිරිසිදු වෙනවා. චිත්ත විසුද්ධිය කියන්නේ හිත පිරිසිදු වෙනවා. දිට්ඨි විසුද්ධිය කියන්නේ දිට්ඨිය පිරිසිදු වෙනවා. කාංකා විතරණ විසුද්ධිය කියන්නේ සැක සංකාව පිරිසිදු වෙනවා. සැක සංකා නැති වෙනවා. ප්‍රතිපදා මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මාර්ගය මග නොමග කියන ධර්මතාවය කෙසේද කෙසේද කියලා නැතු මග නොමග කියන දෙක හොඳට පිළිසිදු පැහැදිලිව දැනෙනවා තේරෙනවා ඊට පස්සේ ප්‍රතිපදා ඥාන දර්ශන සුද්ධිය කියන්නේ ඒකාන්තයෙන් සසරෙන් මිදෙන්නේ නැත්තම් අනුපාදා පරිවාණේ සදා තියෙන ප්‍රතිපදා මෙන්න මේකයි කියලා සැකයක් මුකුත්ම නැතුව ප්‍රතිපදාවම දර්ශනය වෙනවා පිළිසිදු වෙනවා ඥාන දර්ශන සුද්ධිය කියන්නේ තථාගතයන් වහන්සේ ඇති කරලිත් නැති කරලිත් ලෝකේ පාලුණක් නැතත් ලෝකේ පවතින යථාභූත ස්වභාවයක් තියෙනවා. තථාගතයන් වහන්සේ කලේ ඒ යථාභූත ස්වභාවය අවබෝධ කරලා ඒ යථාභූත ස්වභාවය නොදන්න නොදකින ලෝකෙට දේශනා කරපු එක. එතෙන්ට සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අන්නේ යථාභූත ස්වභාවයම නුවණට පිළින මට්ටමක් එනවා. ඒ යතහ භූත ස්වභාවයම නුවණින් දැකලා හිත පිරිසිදු වෙනවා. කෙලස් දුර වීම පිරිසිදු වෙනවා. මෙන්න මේ යතහ භූත ඥාන දර්ශනය නිසා අනුපාදා පරිණාම කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රමයේ දර්ශනෙ හිත මිදෙනවා. අපි වෙනකට තාපාදියෙන් කියන්නේ හිත සමාධි වෙනවා ඇත්ත ඇති හැටි පේනවා ඇත්ත ඇති හැටි පේනකොට කලකිරුණා කලකිරුණකොට නොවැළෙනවා නොවැළෙනකොට මිදෙනවා කියලා. අන්නේ ඇත්ත ඇති හැටි හිත සමාධි වෙනකොට ඇත්ත පේනවා කියලා කිව්වේ. අන්නේ ඒක තමයි මේ යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ. ඥාන දර්ශනයේ සුද්ධිය කියලා කියන්නේ දෙතෙන්ට. ඔන්න දෙතෙන්ට විතරයි අපිට කරන්න පුළුවන් ඇත්ත ඇති හැටි සම්මා දිට්ඨිය කියන තැන දක්වායි අපිට තියෙන්නේ. ඊට පස්සේ ඇත්ත දැකීම නිසා කලකිරලා නොවිලා මිදෙනවා. දැන් අපි බලමු අනු පිළිවෙලින් මේ ධර්මතාවය වෙන්නේ කොහොමද කියලා. මෙතනදී සීලය සඳහා මේ ශාසනයේ සිත පිරිසුදු කරගන්න, ධිට්ඨිය පිරිසුදු කරගන්න කියලා වෙන වෙනම කමටහන් වෙන වෙනම කෘත්‍ය නැහැ. හැම දෙනාටම තියෙන්නේ එකම එක ධර්මතාවයයි. ඒ ධර්මතාවය තුල තමන් ඉන්නකොට අනුක්‍රමයෙන් අනුපිළිවෙලින් මේ ධර්ම එකින් එක පිරිසිදු වෙන වැඩෙන න්‍යායක් මේ ශාසනයේ තියෙනවා. එහෙම නැතුව සීලය පිරිසිදු කරන්න වෙන ක්‍රමයකුත් චිත්තය පිරිසුදු කරන තව ක්‍රමයකුත් දිට්ඨිය පිරිසුදු කරන තව ක්‍රමයකුත් කියලා එකක් නැහැ. අපි ලෝකට උපමාවක් කළොත් කියනකොට අපි ගෝවිතයන් කරනවානේ ගෝවිතයන් කරනකොට අපි කියන වීව කරනවා කියලා. දැන් ඔන්න කුඹුර ඉස්සෙල්ලා වල් කරලා ටික මරලා කාලා පෝරලා මඩෝලා ගිරිවපුරන ඔන්න චූටි චූටි ගොයන් පැල එන කාලෙදී අපිට දැන් ගොයන් ගහ හදන්න පුළුවන්ද ගොයන් ගහ හදන්න අපිට බෑ අපිට කරන්න පුළුවන් ටිකක් තියෙනවා වතුර ටික හරවන්න පුළුවන් ඕන්නම් වල් පැල ටික නෙලන්න පුළුවන් පොහොර යොදන්න පුළුවන්. අද කාලේට තෙල් ගන්න පුළුවන්. එතකොට තෙල් ගහනවා, පොහොර ටික දානවා, වල් නෙලනවා, වතුර හරවනවා කියන ටික විතරයි අපිට කරන්න තියෙන්නේ. ගොයන් ගහ අදිනවා, අදලා හදනවා කියලා එකක් අපිට කරන්න බෑ. ওই ටික කරනකොට ඔන්න සාමාන්‍ය මට්ටමේ ගොයන් කලයක් වෙනවා. දැන් සාමාන්‍ය මට්ටමේ ගොයන් කලයක් වුණාම අපිට මොකද්ද කරන්න තියෙන්නේ? ඒක දැන් අමුත්‍යෙන් වෙන මොකුත් නැහැ. ඔය හතරම යාපෝ කරන්නේ. ඔන්න ඔය ටික කරද්දී ඔන්න බණ්ඩි ගොයම ඔය බණ්ඩි ගොයමක් හැදෙනවා. දැන් බණ්ඩි ගොයමක් හැදුණා කියලා අපිට මොකද කරන්න තියෙන්නේ? අමුතේ මොකුත් නැහැ. ඕනනම් වතුර හරවන්න ඕනේ, තෙල් ටික යොදන්න ඕනේ, පොහොර යොදන්න ඕනේ, වර්ගල ටික කරවන්න වෙයි. ඊට පස්සේ ඕන කරල් හැදිලා කිරි වැදින කාලේ දැන් පිළිවෙතන කාලේ කියලා අපිට මොකද්ද කරන්න තියෙන්නේ? ඒත් 아무ත එකක් නෑ ওই ටික. ඊට පස්සේ කරවල හොඳට පැහැේ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ඒත් කරන්න තියෙන ඔය හතරම කරනසක වෙනකොට නෑ. කරවල පැහැල හොඳට වේලුනහම අමතර කෘත්‍යයේ තියෙන කපන්න. ගොයන් කපන්න. විවිධ වකුරුදාවසේ ඉඳලා ගොයන් 60 දන දක්වාම එකම සිද්ධියක් අපිට කරන්න උනා මිසක පැල කාලෙදී වෙන කටයුත්ත ඊට ටික ලොකු කාලෙදී තව කටයුත්ත මණ්ඩි ගොයන් කාලෙදී තව කටයුත්ත සීගේ දීගෙන වෙන කාලේ තව කටයුත්ත වී පැහැෙන කාලෙදී තව කටයුත්තක් කියලා වෙන වෙනම කටයුතු තිබුණාද අපිට නෑ වෙන වෙනම ඒවා තිබුණේ නෑ එක දෙයක් කරනකොට අනුපිළිවෙලින් මේ කුඹුර වැඩෙනවා හැබැයි අපි කුඹුර හැදුවා. අපි ගොයන් හැදුවා. යන ගණයට යනවා. අපි කුඹුර හදනවා නම් අපි ගොයන් හදනවා නම් තෙල් පොහොර ගෙලිය ඔහොම දුක් විඳින්න ඕන එකපාරටම අද ජීව පුරලා හෙට කෙලින්ම පැහිච්ච කරලම හදාගන්න පුළුවන් කවුරුවත් කැමති නැහැ ඔය පැල කාලෙදී ওই විදිහට දුක් විඳලා මොකද කරන්නේ නමුත් මේකේ ක්‍රමයක් තියෙනවා ඒ වගේ මේ සත්‍ය විසුද්ධියක් තිබුණට අර ගෝයන් පැල කාලේ වගේ සීල විසුද්ධිය ඊට පස්සේ ටිකක් ලොකු ගෝයන් කාලේ වගේ චිත්ත විසුද්ධිය ඊට පස්සේ බණ්ඩු ගෝයන් කාලේ වගේ ditthi විසුද්ධිය කියලා නිකන් අනුවාට ගන්න සීල විසුද්ධියට වෙනම කටයුත්තක් චිත්ත විසුද්ධියට වෙනම කටයුත්තක් ditthi විසුද්ධියට වෙනම කටයුත්තක් කියලා එහෙම නැහැ අපිට කරන්න තියෙන එක ධර්මතාවයක් ඒ ධර්මතාවය කෙරෙද්දි කරද්දි ඒ ටික සපයනකොට අනුක්‍රමයෙන් මේ විසුද්ධියෙන් වැඩෙනවා ඈ එහෙම නැතුව මම දැන් සීල විසුද්ධියයි වඩන්නේ කියලා වඩන්න පුළුවන් එකක් නෙමෙයි මම දැන් තඩ ගොයමයි හදන්නේ මම දැන් කරල් තියෙන ගොයම හදනවා කියලා එහෙම පුළුවන් බෑ ඒක අනුක්‍රමයෙන් ගොයම හැදෙන්න ඕන. ඒත් හැදෙනකොට උපස්ථාන කරන්න ඕන. ඒ වගේ මේ නුවණ කියන එක සිහිය කියන එක අනුක්‍රමයෙන් වැඩෙන්න ඕන එකක් වැඩෙන්න ඕන එකට උපස්ථාන කරන්න විතරයි අපිට තියෙන්නේ. එහෙම නැතුව මට කැමති කියලා ditthi visuddhi මම වඩනවා කියලා එකක් බෑ. වඩන්න බෑ වැඩෙන්න ඕන එකක් වැඩෙන විදිහට කටයුතු කරේතු. සීලේ ඉඳලා සත්‍ය විසුද්ධියම ඒ ආකාරයෙන් දකින්න. එතකොට මේ සත්ත්ව විසුද්ධියේ පටන් ගන්නද අපි පටන් ගන්නවා කොහොමද ආර්ය ශ්‍රැංග මාර්ග සම්මා දිට්ඨිය සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය තුළින් අහල දැනගෙන ඒ ඇත්ත ඇති හැටිය දකින්ද ඒ අහගත දර්ශනය දැක ගැනීම සඳහා අපි සීලයක පිළිටලා සමත විදර්ශනා ධර්මයක් වඩනවා. අපි කියමු දැන් අද අපි පොයට මේ ස්ථානට ඇවිල්ලා කෙනෙක් උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වුණා. කෙනෙක් පංචශීල සමාදන් වෙන්නේ නැත්තේ. මේ විදිහට දැන් අපි සීලයක පිළිපිටියා. මේ සීලයේ පිළිපිටියේ කොමකටද? කය වචන දෙක සංවර කරගත්තේ මොකටද? හිත සංවර කරගන්නට සමාධියට උපකාරී පිණිස. සමාධිය කොමකට උපකාරී පිණිසද? ඇත්ත ඇත්තේ දකින්න නැත්නම් ප්‍රඥාවට විදර්ශනාවට උපකාරී වෙනස. අපිට දැන් අපි සීලයක පිළිතරලා සමත විදර්ශනා ධර්ම වඩනවා. සීලයක පිළිතරලා සමත විදර්ශනා ධර්ම වඩනවා. ඒ කිව්වේ මම මතක් කරලා තියෙනවා හැම වෙලාවෙම සමතේ කෘත්‍ය සමතය කියලා කියන්නේ සිත නොයෙක් නොයෙක් අරමුණු වලට දුවන්ට නොදී අරමුණු වලට යන්නේ නැති විදිහට එක අරමුණක හිත තබා ගන්නට හුරු කරන එකට සමත භාවනා කරනවා කියලා කියනවා. නොයෙක් නොයෙක් අරමුණු වල දුවන් නැතුව එක අරමුණක විතරක් හිත නතර වෙලා තියෙන එකට සමාධිය එකඟයි කියලා කියනවා. ඒ විදිහට අපි සත්‍ය නිමිති හිත තබාගෙන ආනාපාන සති භාවනාව හෝ බුදු ගුණ අසුභය මරණය ආදී කුමන කමඨණක් හෝ වඩන ඔන්න සමත භාවනාව. ඊට පස්සේ විදර්ශනාව හැටියට මම ඔයගලන්ට හැම වෙලේම මතක් කළා විශේෂයෙන්ම අපිට සත්පුද්ගල භාවයට හම්බ වෙන මේ සවිඥානික වස්තුන් නුවණින් මෙනෙහි කට යුතුයි නුවණින් සම්මර්ෂණය කට යුතුයි කියලා. අපිට සත්පුද්ගල භාවයට හම්බ වෙන මේ රූපය හිතෙන් අල්ලගෙන නුවණින් අල්ලගෙන මේ රූපයේ ඇතුළත තියෙන කොටස් ටික අභ්‍යන්තර කොටස් කය කියන්නේ කොටාස කියන අර්ථයෙන් කොටස් කියන අර්ථයෙන් කෑලි ගොඩක් කියන අර්ථයෙන් තමයි කාය කියන්නේ කොටාස කියන අදහස. කොටාස 32ක් තියෙන නිසා මේකට කාය කියලා කියනවා. කායයෙන් තනියම හැදලා තියෙන්නේ කොටාස කියන අදහස. චෛන්‍ය වික්‍රේ වේදනා කාය මහන්නේ වේදනා කොටස් හයයි. චෛන්‍ය වික්‍රේ සංඥා කාය මහන්නේ සංඥා කොටස් හයයි කියන වගේ මේ කුණුප කොටාස 32ක් වෙනින්න එකට කයයි කියලා කියනවා අපි. කොටාස කියන අදහස. ඒ බඳු කොටාස වශයෙන් හෝ නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ කොටාස වශයෙන් හෝ හැදිච්ච මේ කය හොඳට බලනවා. ඒ කය ඇති වෙන්න තියෙන හේතුව ප්‍රත්‍ය හොඳට මෙනෙහි කරනවා ආහාර නිසා හැදෙන්න කියලා. ඊට පස්සේ මේ ආහාරයෙන් හැදුණු නිබඳු කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික දිහා බලනවා ඒකෙන් කරන කෘත්‍ය බලලා ඒක කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කරන වැඩ ටික ඒක කයට ඇති නැති බව දකින්න මම මතක් කරලා තියෙනවා. ඔන්න ওই විදිහට සවිඥානික නැත්තම් විඥානීය සහිත මේ කය නුවණින් මෙනෙහි කරන එකට කියනවා විදර්ශනා කරනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා දකින දර්ශනයට වඩා මෙයාගේ දැක්ම විශිෂ්ටයි. සාමාන්‍ය ලෝකයා මේ සවින් විඥානයේ සහිත කය පුද්ගලයෙක් කියලා සත්වයෙක් කියලා දකිනකොට ඒ සාමාන්‍ය ලෝකයා පුද්ගලයෙක් සත්වයෙක් හැටියට දකින රූපෙම දකිනවා යෝගාවචරය නැත්නම් භාවනා කරන කෙනා සත්ව නොවූ පුද්ගල නොවූ හේතුන්ගෙන් හටගත්ත කයකුත් රූපෙකුත් තියෙන්නේ ඒ රූපේ දෙයා විස්තර කරලා Tamanටම දක්ව ගන්නවා මේ බඳු මේ බඳු කොටසුයි රූපේ තියෙන්නේ එබඳු එබඳු කොටසින් යුක්ත රූපේද හැදිලා තින්නේ ආහාරය නිසායි කියලා හොඳට විවර කරලා පෙන්නනවා. තමන් නුවණින් තමන්ටම ඔප්පු කරලා පෙන්වන්නට ඕනේ. එතකොටයි නොදන්නාකම කියන එක දුරු වෙන්නේ. නොදන්නාකම රූපය ගැන තියෙන නොදන්නාකම දුරු වෙනකන් දන්නාකම ඉදිරිපත් කරන්න. ඇත්ත ඇති හැටි පවතින කම ඉදිරිපත් කරන්න. ඒකද මට ඕන විදිහට තව කෙනෙකුට ඕන විදිහට බුදුරජාණන් වහන්සේට ඕන විදිහට නෙමෙයි. මේ සත්‍ය අවබෝධයක් කියලා කියන්නේ සම්මා දිට්ඨියක් කියලා කියන්නේ නිවැරදි දැක්මක් කියලා කියන්නේ. ඉමමේව කායං යථා තිතං යථා පනේ හිතං යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇති ඇති ඉදිරිපත් කරලා පෙන්නනවා. ඒක අපේ කාගේ හරි දෘෂ්ටියකට නෙමෙයි දෘෂ්ටියක් ඇති කරගත්තත් නැතත් පවතින ස්වභාවයේ තත්වාකාරයෙන් ඉදිරිපත් කරන්න තමයි මාසට පෙන්වන්නේ. අසුබය කියලා බලන්නේ අසුබ වූ නිසාම මිසක අසුබය කියලා අඳුනාවක් කියනව නෙමෙයි. දුකයි කියලා බලන්නේ දුක් වූ නිසාම මිසක දුකයි කියලා විලාප දෙනව නෙමෙයි. මොකද සමහර කෙනෙක් කියනවා මේ ශාස්ත්‍රය නිකන් හරියට ඇටියාවක් වගේ හැම වෙලාවෙම දුකයි දුකයි දුකයි කියනවා කියලා. අපි දුකයි කියලා කියනවත් නෙමෙයි සැපයි කියලා කියනවත් නෙමෙයි පවතින යතහ ස්වභාවයයි පෙන්වන්නේ කතා කරන්නේ. ඒ විදිහට රූපය ගැන පෙන්වන්න එහෙම පෙන්වුවත් අපේ බොහෝ කාලයක් මේ කය මම කය පුද්ගලයේ කය සත්වයේ කියලා ඇසුරු කරපු වැරද්ද බලවත් නිසා ඒ විදිහට පෙන්නුවත් හිත ඇතුලෙන් තවත් නොයෙක් නොයෙක් ප්‍රශ්න ඇති කරනවා. එහෙනම් සත්වයේ පුද්ගලෙක් නෙමෙයි නම් කුණපු කොටස් නම් තියෙන්නේ ආහාර නෙමෙයිද? එහෙනම් මේ රූප බලන්නේ කවුද? රූප පේන්නේ කාටද? එහෙනම් යන්නේ කොහොමද? ওই වගේ ප්‍රශ්න හිත ඇතුලෙන් දානවා අර අපේ සක්කාය වැඩිකමට ඒ ටිකටත් හිතින්ම දෙන පිළිතුරු තමයි කුණුප කොටස් තිබුණට ආහාරයෙන් හැදුනට ඔය කය ඇසුරු කරගෙන අනිත් රූප වලට වඩා වෙනස්කමක් තියෙනවා. ඔය කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානයේ චිත්තචෛසික ටික ඇසුරු වෙනවා. අන්න ඒ කය ඇසුරු කරගෙන පවතින සිතේ නොයි මේ දැකීම හැම කෘත්‍ය කරන්නේ. යෑමෙන් වෙන්නේ එබඳු වැඩ කටයුතු කරන හිතට නවාතනක් වෙලා රූපය එබඳු නවාතනක් දීලා තියෙන රූපෙට පවතින්න කුණු නොවෙන්න නරක් නොවේ පවතින්න උපකාරයක් වෙලා චිත්තජයසික ටික චිත්තජයසික රූපෙට උපකාර වෙලා රූපේ චිත්තජයසිකට උපකාර වෙලා පවතමින් මේ ක්‍රියාදාමයක් සිද්ධ කරනවා කියලා දකිනකොට දකින්ද දකින්ද පුද්ගලයෙක් බලනවා පුද්ගලයෙක් අහනවා පුද්ගලයෙක් යනවා එනවා කියලා මේ තද්දට රළුවට තියෙන අපේ අදහස ටික ටික ඔය විදිහට මෙනෙහි කර යුතුයි. ඔක තමයි ඔයගොල්ලන්ගේ වුණ විදර්ශනාව. ඒ සමත කමතහනක් වඩන්නේ නැතුව ඔය විදර්ශනාව විතරක්ම එනේන අරමුණු වල කර කර හිටියොත් ඔගොල්ලෝ නොබෝ වෙලාවට ඕගොල්ලන්ට එපා වෙයි. වෙහෙසටපත් වෙයි. හරියට එක තැනක දුවන්නේ දිව්වට දිව්වට දිව වෙන්නේ වගේ තේරෙනවා. එනේන අරමුණු වල බලන් විතරක් බලන් ගියාම ඒ ටික පේනවා හිත වැඩෙන්නේ ඒ නිසා ඔහොම බලන එකට අමතරව චිත්ත සමතය ඇති වෙන්න කමඨානකුත් උදව් කරගත යුතුමයි. නාසිකාග්‍රේ හෝ තොල් දෙක ළඟ හිත තබාගෙන නොයෙක් කර්ම වල දුවන්නේ නැතුව හිත එක තැනක තබා ගන්න උරු කටයුතුයි. එහෙම හුරු කරගෙන එහෙම තබාගෙන ආස්වාස ප්‍රස්වාසයට හෝ එහෙම නැත්නම් බුදු ගුණ ඒ වගේම මෛත්‍රී භාව කුමනෝ සමත කමඨානක් මෙනෙහි කළ යුතුයි. මේ විදිහට සමත විදර්ශනා දෙක වඩනකොට දැන් අප සීද්දේක පිළිලන්නේදී තාම ඔය සමත විදර්ශනා දෙක වඩනකොට අපිට වෙනදට වඩා සැහැල්ලු බවක් පහසු බවක් මනසේ වෙනස්කම් දැනෙන්න පුළුවන්. ඒ වගේම රාගදී අරමුණු අඩු ගතියක් තරහ යන ගතිය අඩු ගතියක් ඕවා ටික දැනෙන්න පුළුවන්. ඒ දැනුණා කියලා බාහිර මේ ඉදිරියේ ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඔය සීලේ පිළිපදලා නාම රූප ධර්මයන් බලන්නේ සමත කමඨාන වඩනකොට සමත විදර්ශනා වඩනකොට ඔය ටිකෙන් දිරෙන්නේ ඕගොල්ලෝ පිළිතලා ඉන්න හිටගෙන ඉන්න සීලයමයි. කොහොම නාම රූප ධර්මතා දෙක වඩනකොට ඔය විදිහට කරනකොට සීලයමයි කෙරෙන්නේ. ඒ කියන්නේ අද ඔගොල්ලෝ සීල සමාදන් වෙලා තියෙනවා හොරකම් කරන්නේ සත්තු මරන්නේ භ්‍රමචර්යාව හැසිරෙනවා බොරු කියන්නේ රාමර පානය කරන්නේ නැහැ කියලා සමාදන් වෙලා තියෙන කල්පෝචනා කරන්නේ නැහැ කියලා. දැන් මේ සීලය ඔයගොල්ලෝ රකින්නේ මේ සීලේ කැඩෙන්නේ නැති විදිහට කටයුතු කරන්නේ පෞ සිද්ධ වෙයි කියන බයට. එහෙම නේද? ඒ කියන්නේ මම කිව්වේ අපි මේ අකුසල අද දවසේදී කරන්නේ නැත්තේ පෞ සිද්ධ වෙයි මේව හොඳ නෑ කියන කම හින්දා මිසක කරන්න බැරි කම හින්දා නෙමෙයි. සත්තු මරන්න පුළුවන්කම අපිට නැතුව නෙමෙයි පුළුවන්කම තියෙනවා. හොරකම් කරන්න බැරි කම නෙමෙයි හොරකම් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක හොඳ නැති නිසා පෞසිද්ධ වෙන නිසා සත්පුරුෂ ධර්මයක් නොවන නිසා හිතලයි අපි හික්මලා ඉන්නේ. මම කියන එක තේරෙනවා. නමුත් සීල විසුද්ධිය කියලා කියන්නේ ඔය නාම රූප ධර්මයන් මොන විදිහට වඩනකොට සත්තු මරන්න පුළුවන්කම තියෙනවා සත්තු නොමරනවා නෙමෙයි සත්තු මරන්න තියෙන පුළුවන්කමම නැති වෙනවා. සේතු ධාතෝ කියලා කියනවා. ඊට හිත් උපදින්නෙම නැහැ. හොරකම් කරන්න පුළුවන්කම තියදී හොරකම් කරන අපි ඉන්නේ හොරකම් කරන්න පුළුවන්කමම නැති වෙනවා. ඒකට තියෙන හේතුවම නැති වෙනවා. රහතන් වහන්සේ නමක් අපිට කොටගත්. ඒකට තියෙන හේතුවම නැහැ. නියම සීල විසුද්ධිය කියලා කියන්නේ යම්ද ඒක ඒකයි මම මේක හැබැයි හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. හිතලා ගන්න පුළුවන් ටිකේ තමයි අපි මේ කරන්නේ. සත්තු මරන්නේ, හොරසම් කරන්නේ කියලා හිතලා සත්පුරුෂයෙක් හැටියට කරන්න පුළුවන් ටික අපි කළා. දැන් මේ භාවනා කරනවා. කරනකොට මේ සමත විදර්ශනා ධර්මයන්ම වඩනකොට සීල විසුද්ධිය කියලා කියන්නේ සීල් පිරිසුදුයි කියලා කියන්නේ මේ වැරද්ද කෙරෙන්න තියෙන හේතුවම නැති වෙනවා. ඒක ආර්යෂ්ටාංග මාර්ගයේ පෙන්වන්නේ පාණාතිපාතම් පහය පාණාතිපාත පටිවිරතෝ හෝති. ලෝකෙ තියෙන්නේ අපි කරන්නේ පාණාතිපාත පහය. නැත්තම් පාණාතිපාත වේරමණය. අපි කරන්නේ පටිවිරතෝ හෝති එකක් නැහැ අපිට. නැවත කරන්න තියෙන හේතුවද නැති වෙනවා. ඒක නොකර ඉන්නව විතරක් කරන්න තියෙන හේතුවද නැති වෙනවා. එතකොට මේ නාම රූප ධර්මතා දෙකම බලනකොට කය වචන දෙකෙන් වැරදි කෙරෙන්න තියෙන හේතුවම අතහැරෙනවා. දවසක් යනවා. ඔන්න එතකොට සීල විසුද්ධිය කියලා කියනවා. හරිද ඒකට? තමන්ට හොඳට තේරෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඔය රත්තරන් ආකාරයකට උපමා කරලා රත්තරන් ආකාරවල රත්තරන් ගන්න ගියාම රත්තරන් ගන්නකොට ඉස්සෙල්ලාම අහුවෙන්නේ රත්තරන්ත් එක්ක දෙන ලොකු ලොකු විශාල ගල් ගැටා වෙනවා. ඉස්සර රත්තරන්ත් එක්ක දෙන ලොකු ලොකු ගල් ගැට ටික අයින් කරනවා. ඊට පස්සේ ඒට කුඩා ගල් ගැටමක් තියෙනවා. ඊට පස්සේ ඒට තියෙන කුඩා ගල් ගැට ටික අයින් කරනවා. ඊට පස්සේ බොරළු වගේ ටික එක්ක රත්තරන් ඉන්නවා. ඊට පස්සේ බොරළු ටික අයින් කරනවා. ඊට පස්සේ ගොල්ලන් කියනවා වැලිය කරත්තන පවතිනවා. වැලි ටික අයින් කරනවා. ඊට පස්සේ ඊට සියුම් වැල්ලේ කරත්තන ටික පවතිනවා. ඊට පස්සේ සියුම් වැල්ල අයින් කරනවා. ඊට පස්සේ අර කළු වැලි කියලා තියෙන කළු වැලි ඊට සියුම් වැලිය කරත්තන පවතිනවා. ඊට පස්සේ ඒ කළු වැලි ඊට සියුම් වැලි ටික අයින් කරලා රත්තරන් ටික විතර ගන්නවා. හැබැයි මේ රත්තරන් ටික බොහොම කර්මන්නේ නැහැ. ඕනම භාණ්ඩයක් හදන්න පුළුවන් කමක් නැහැ. නැහැ දීප්තිමත් නැහැ ඊට පස්සේ රත්තරන් ටික අරගෙන කෝකට දාලා ඒක උණු කරලා රත් කරලා ඌණු ඌණු ගොඩක් හදන්න පුළුවන් කොට පත් කරනවා කියලා. ඒ වගේ සමථ දර්ශනා වඩන යෝගියට අර ලොකු ලොකු කළු ගල් ගෙඩිය වෙනවා වගේ මුලින්ම රළු මට්ටමේ කායකම වචීකම නැති වෙනවා. ඊට පස්සේ ඒක සිවුම් මට්ටමේ කායකම වචීකම මම කමයන් නැති ඊට පස්සේ ඒක සිවුම් මට්ටමේ කායකම් වචිකම් මනෝකම්යන් නැති වෙනවා. ඊට පස්සේ ඒකත් ඊතා විතර්ක මට්ටමේ ඒ කියන්නේ අකුසලයක් කරනවා නෙමෙයි අකුසලයකට සිත් උපදිනකොට ටඟල්ලා ගන්න පුළුවන් මට්ටමට එයාගේ මනස දිනු වෙනවා. කාය වචන දෙකට යන්නේ ඉස්සෙල්ලා. ඒ මට්ටමේ කෙලස් දුර වෙනවා. ඊට පස්සේ කෙලස් විතර්ක එන්නේම නැති පිරිසිදු සිහිනුවන විතරක් ඉතුරු වෙනවා. හතරම වෙනවා. හැබැයි ඒ සියුම් සිහිනුවනට ආශ්‍රයයක් ඡේද ප්‍රමාණවත් නැහැ. ඒ පිරිසිදු සිත තව දුරට භාවිත කරලා රත්තරන් ටික කෝවක දාලා හොඳට උණු කරනවා වගේ. ඒ පිරිසිදු සිත සිහිනුවන තව දුරට භාවිත කරලා ධ්‍යාන මට්ටමට අරගෙන යම් යම් ධ්‍යානයක් යම් යම් අභිඥාවක් ලබනද සුදුසු තත්ත්වයටපත් කරලා පෙරේතේ හද පිළිවෙල වේවා අනුවිශ්වාස ගන්නවා නෝනවා ඒ ඒ කැමති ඥාන දර්ශනයකට හිත නමන්න පුළුවන් මට්ටමකට කර්මානුසිතක් බවට පත් කරගෙන ඥාන දර්ශනය ලබා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ওই රං ආකාරයෙන් උපමා කරලා පෙන්වන මේ ප්‍රතිපදාව. ඒකමයි මේ තවපෙත්තක මේ සත්‍ය සුද්ධිය කියලා අපි පෙන්වන්නේ. එතකොට ওই නාම රූප දෙක ඔය විදිහට බලනකොට කඳු මට්ටමේ කය වචන දෙකේ වැරදි කරන්න තියෙන හේතුවම නැති වෙනවා. දැන් සීල විසුද්ධිය සඳහා මම කරන්න ඕනේ සීල විසුද්ධිය සඳහා කටයුතු කරන්නේ කියලා එකක් උගලන්ට අපිට නැහැ. අපිට තියෙන දැන් මේ ටික කරන්න. කරනකොට අපි තුලම අපිට දැනෙනවා මේ ගති. ඒ කියන්නේ ඒකට හිත නැමෙන්නෙම නැහැ. කියන මට්ටමේ. ඊට පස්සේ නමුත් අපිට තියෙන්නේ ආ දැන් මම සීල විසුද්ධිය දැන් මට සීල පිරිසුදු දැන් වැරදි කරන්නේවත් නැහැ කියලා ඊට පස්සේ ඒක අල්ලගන්නත් තියෙනවා. මොකද සීල විසුද්ධිය සඳහා නෙමෙයි මේ භ්‍රමචර්යාව. දැන් එහෙනම් අපිට තියෙන්නේ තව දුරටත් අර කරපු ටිකම කරන්න. සීලයක පිළිතලා නැසීලේ පිළිසුදුයි සමත කමඨානක් වඩමින් අර විදිහට සත්පුද්ගල භාවයට හම්බ වෙන නාම රූප ධර්මයක් ඒ විදිහට නැවත නැවත නැවත නැවත කරනකොට ඔන්න දැන් තමයි නීවරණ ධර්ම දුර වෙන්න මේ දුර වෙනවා. ඒක දැන් ඔය කෙලෙස් අවස්ථා තුනක් තියෙනවා. කෙලෙස් අවස්ථා තුනක් තියෙනවා. වීතික්ඛමයේ පරිඋත්ථානයේ අනුශේඛය. දැන් මේ සමථ විදර්ශනා දෙක වඩනකොට වීතික්කම කියන මට්ටම කය වචන දෙකෙන් විසිරෙන මට්ටම නතර වුණා. තවදුරටත් කරනකොට දැන් චිත්තවිසුද්ධිය කියලා කියන්නේ පරිඋත්ථානය. හිතේ ඇති වෙන කෙලෙස් මට්ටම් නතර වෙනවා. නීවරණ ධර්ම දුර වෙනවා. ඒකට කියලත් අමුතු එකක් කරන්න නෑ. කුඹුරට දැන් චූටි මොටෙලිය තිබුණු ගොයමට කරපු උපස්ථාන ටිකම තමයි කලබලකට කරන්න දෙන්නේ. ඒ වගේ අපේ සීල විසුද්ධි සීල ඒ පිරිසිදු වෙන තැනට කරපු ටිකමයි හිත පිරිසිදු වෙන්න කරන්න තියෙන්නේ. තවදුරටත් සීලයේ අපි සමතකමට අහකට හිත තබාගෙන අර විදියට නාම රූප ධර්මයන් නොවන සම්මර්ෂණය කරනකොට අනුක්‍රමයෙන් ටික ටික නීවරණ ධර්ම ගෙවෙනවා. නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වෙලා අර්පණ උච්චාර මට්ටමට සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වෙනවා. එතකොට කියනවා නීවරණ ධර්ම දුරු වෙච්ච මට්ටමට නීවරණ ධර්ම දුරු වීමෙන් හිත පිරිසිදු වෙන මට්ටමට කියනවා චිත්ත විසුද්ධිය කියලා. දැන් මේ කාලෙදි මම චිත්ත විසුද්ධියේ වඩන්නේ කියලා එකක් එහාට 아무තු එකක් නැහැ. එහෙම වඩන්න කියලා එකක් නැහැ. සීල විසුද්ධියට කළ යමක් තියෙන චිත්ත විසුද්ධියත් ඒ ටිකම කිරීම නිසා චිත්ත විසුද්ධිය ඇති වුණා මිසක ආපහු වෙන ක්‍රමයක් නැහැ කියන එක හොඳට මතක තබා ගන්න. අර සෝවාන් වෙන්නත් සෝවාන් වෙන සකදාගාම වෙන්න සකදාගාම වෙන අනාගාම වෙන්න තනාගාම වෙන රහත් වෙන්න රහතන් වහන්සේට ධිට්ඨ ධර්ම සුඛය සඳහා කරන්න තියෙන ස්කන්ධ මුදියේ බලනවා කියලා. එකයි ඒකමයි මේ තව පැත්තකින් එකම දේ. ඊට පස්සේ තවදුරටත් දැන් සීලේ පිරිසුදුයි කය වචන දෙකේ වැරදි නොකර ඉන්නවනේ කෙරෙන්නේ. ඒක නීවරණ ධර්ම දුරු නීවරණ ධර්මයන් නිදිලා. දැන් නීවරණ ධර්ම වල මිදුණු මනස තුල ඉඳගෙන මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු වල නොවන බලනවා. ඔන්න බලනකොට දැන් කෙලෙස් නැහැ නීවරණ ධර්ම නැහැනේ. හොඳට නාම රූප දෙක තත්වාකාරයෙන් පේනවා. දැන් සත්‍ය පුද්ගල කියලා පෙනෙන තැනක නාම රූප දෙක මෙච්චරකල් බලනවා තමයි. බලන වෙලාවට හිතට වැටහෙනවා පිළිගන්නවා. නමුත් පේන්නේ එළඹ සිටින්නේ ওই විදිහට ওই විදිහට නොපෙනි නොපෙනි උත්සාහයෙන් බලද්දි බලද්දි උනේ සීලේ වැඩුණ නීවරණ දුර්වල හිත පිරිසුදු වුණා. දැන් නීවරණ ධර්ම දුරු හිත පිරිසුදු නිසා මේ නාම රූප දෙක බලනකොට රූපය කියන කාරණාවත් හොඳට පෙනෙනවා. ඒ රූපෙට ප්‍රත්‍ය ටිකත් හොඳට පෙනෙනවා. කය ඇතුළු කරගෙන පවතින චිත්තජයසික ටිකත් හොඳට පෙනෙනවා. ඒකට ප්‍රත්‍ය නැත්නම් හේතුවත් හොඳට පෙනෙනවා. සත්‍ය පුද්ගලයා කියන ලෝකේ කතා කරන තැනක නාම රූප ධර්මතා දෙකක් තියෙන්නේ නේද කියන එක හොඳට පෙනෙනවා. ඔන්න ditthi visuddhiya කියලා කියන්නේ දෘෂ්ටිය පිරිසිදු වෙනවා. හොඳට මතක තබා ගන්නට ඕනේ ඥාන දර්ශන විසුද්ධිය සහ ditthi විසුද්ධිය කියන එක දෙකක් කියන එක. මෙතනදී ditthi විසුද්ධියයි වෙන්නේ. ඒ කියන්නේ දෘෂ්ටියයි පිරිසිදු වෙන්නේ. සත්වයේ හිටියද හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද මේ පුද්ගලයෙක් ඉන්නවද ආත්මයක් තියනවාද කියලා සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියක් තියෙනවානේ මෙන්න මේ අනාත්ම සිද්ධිය දකිනකොට සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් අරඹය තිබුණු අදහස් ටික නැති වෙනවා පිරිසිදු වෙනවා ඒ හින්දා දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ දෘෂ්ටිය විතරයි මෙතෙන්දි පිරිසිදු වෙන්නේ මේ ස්කන්ධ ටිකේ අපිට පුද්ගලයෙක් කියන අදහස තියෙනවා නම් මේ සත්‍ය කොහෙන්ද ආවද කොහාට යයිද අතීතයේ හිටියද කියන කොහේ ඉඳද්ද කොහොම කොහොම ඉඳද්ද මොන විදිහට ඉඳද්ද කියන කාරණා පදනම් වෙලා ආත්මයක් තියනවා කියන දෘෂ්ටියක් අපිට තියෙනවා මේ නාම රූප දෙක දකිනකොට මොන දිට්ඨි විසුද්ධිය ඇති වෙනවා නාම රූප දෙක දැකීම නිසා එතකොට සත්පුරුදු දෘෂ්ටියේ දුර්වල පිළිසිදු වෙනවා ඒකට ධිට්ඨි විසුද්ධිය සඳහා මම මේක කරනවා කියලා එකක් කවුරු කියන හම්බුන්නේ මේ සමතේක පිළිතුර නාම රූප ධර්මයන් බලපු එකම පිරුණා මිසක ධිට්ඨි විසුද්ධිය කියලා. තම මෙච්චර කාලයක් බල බලා හිටපු එක පිරුණේ නෑ. මෙච්චර කාලයක් දැන් සීලය ස්ථාවර වෙච්ච හින්දා නීවරණ ධර්ම දුරු වෙලා නීවරණ ධර්ම දුරු වෙච්ච නිසා බලපෑම් කෙවුනා. එතකොට තමයි ඒ ditthi visuddhi ඇති වුණාම නාම රූප ධර්මතා දෙකක් තියෙන්නේ සත්වේ පුද්ගලයක් නොවන ප්‍රත්‍යයෙන් හටගත්ත නැත්නම් හේතුන්ගෙන් හටගත්ත නාම රූප ධර්මතා දෙකක් තියෙන්නේ කියලා දැක්කාම ඔන්න දැන් එයාගේ නුවණට හම්බ වෙනවා ඉබේම විමසීම එනවා එන මේ නාම රූප දෙක ඇති වෙන්නේ කොහොමද නාම රූප දෙකටපත් වෙන මොකද්ද කියන කාරණාව එතකොට තමයි පටිච්ච සමුප්පාද ධර්මතාවයේ මෙතෙන්ට සම්බන්ධ වෙනව නුවණ එනවා සත්පුද්ගලන වූ නාම රූප දෙකක් තියෙන කියලා දැන් දැක්කහම එයා දන්නවා අතීතයේදී නිබඳුම නාම රූප දෙකක් තියෙන තැනක නාම රූප දෙක නාම රූප ධර්මයේ හැටියට පිළිසිඳ නොදන්නා කම නිසා පුද්ගලයෙක් හැටියට දැක්කා. පුද්ගලකෙන දැක ගේනක හිතන්නේ නාම රූප දෙක නාම රූප දෙකේ නොදන්නාකම තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාවෙම ප්‍රතිඵලයක් තමයි සංඛාරයේ පුද්ගලකෙන දැක්කේ. අවිද්‍යාව කාර්ම සංඛාරය. ඊට පස්සේ ඉන්න පුද්ගලයා මගේ අම්මා තාත්තා දුව පුතා වෙලා පුතාට කැමති අම්මට කැමති තාත්තට කැමති දරුවන්ට කැමති කියලා ඔන්න ඉන්න කෙනාට කැමැති ඇති කරගෙන එයා මගෙත් වෙලා ඔන්න කියන්නේ තණ්හා උපාදාන වෙලා. අවිද්‍යාව මේ නාම රූප දෙක පිළිසම නොදන්නා කම නිසා පුද්ගලයෙක් හැටියට දැකලා පුද්ගලයෙකුට කැමති වෙලා පුද්ගලයෙක් හැටියට ඒ පුද්ගලයන්ට උපාදාන වෙච්ච නිසායි විඥානේ ආපහු මේ වගේ නාම රූප දෙකක් හැදුනේ කියලා තේරුම් ගන්නවා. අද්ද සත්වය පුද්ගලයා කියන තැනක තියෙන මේ නාම රූප ධර්මතාවය අද මේ නාම රූප ධර්මතාවය පිරිසිඳ දකින්න බැරි තැනක බැරි වුණොත් අදද නාම රූප දෙකේ පුද්ගලයෙක් පෙනේ. එහෙම වුණොත් පුද්ගලයෙකුට තණ්හා උපාදාන වෙලා ආයෙත් මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් නැවත හට ගන්නව නේද? ආයෙත් මේ නාම රූප දෙක හැදෙනව නේද කියලා දකිනවා. එයාට පේනවා පුබ්බන්ති ඥානය පේනවා අපරන්ති ඥානය පේනවා පුබ්බන්ත අපරන්ති ඥානය පේනවා මේ පටිච්ච සම්පද ධම්මේස ඥානං කියන එක පේනවා වර්තමාන ditthi visuddhi ආරහා නාම රූප ධර්මයක් නම් තියෙන්නේ නාම රූප දෙක හැදුනේ කොහොමද මේත කලින් ජීවිතයේ මේ වගේම නාම රූප දෙකක් තියදී නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කමින් ඒ නාම රූප දෙකේ සත්පුද්ගල භාවයක් හදාගෙන ඒ සත්පුද්ගලයන්ට තණ්හා උපාදාන වෙච්ච නිසායි සත්‍යයක් හොයාගෙන පුද්ගලයක් හොයාගෙන යනවා කියන අදහසින් ගියාට විඥාන නාම රූප වෙච්ච එක යථාර්ථයෙන් වෙලා තියෙනවා. තේරෙනවද කියන්නේ? එතකොට අද මේ විඥාන නාම රූප කියලා අද මේ නාම රූප දෙක හැදුනේ ඔහොමයි කියලා දන්නවා. අදද මේ නාම රූප දෙක තියෙන තැන විඥාන නාම රූප කලයන් පස්සේ වෙනවා කියන ධර්මතාව පහ තියෙන තැන අපි කියන්නේ නාම රූප දෙකක් කියලා ওই ධර්මතා පහ පිරිසිඳ දකින්න බැරි වුණා. මේ නාම රූප දෙක පිරිසිඳ දකින්න බැරි වුණා. ඒ හැම තැනකම සත්පුද්ගල භාවයක් ඇසුරුයි. සත්පුද්ගල භාවයක් ඇසුරු වෙනකොට ආපහු තණ්හා උපාදානයේ ඒ පුද්ගලයන්ට ඒ සත්‍යයන්ට කැමති ඒ පුද්ගලයේ සත්‍යය මාගේ අපේ කියන අදහසක් ඇති වෙයි. ස්කන්ධ ටික නිරුද්ධ වෙයි අර අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකෙන් විඥානය ආපහු ප්‍රතිසංයෝෂය යනවා නාම රූප වෙනවා කියලා දකිනවා දකිනකොට සත්‍යයේ හිටියද ආත්මයක් තිබුණද තිබුණනම් කොහෙද තිබුණේ කොහොම වෙලා කොහොම වුණාද කියන අදහසක් නැහැ අපි උපදීද උපදිනම් කොහේ උපදීද කොහොම උපදීද මොන කෙනෙක් වෙලා මොන කෙනෙක් වෙයිද කියන අදහස නැහැ එයා දන්නවා පටිච්ච සම්පදායේ අවිද්‍යාව පත්‍ය සංකාරා කියන මෙන්න මේ ටික නුවණ එනවා මේ සත්පුරුෂ ඇසුරු සද්ධර්මයේ වටපිටාව වෙන්න නිසා නාම රූප දෙක දකිනකොටම නාම රූප දෙකට ප්‍රත්‍ය ඒකට අමුතුවෙන් ප්‍රාර්ථනාවක් ඕනේ මොකද හොඳට පටිසම්පාදේ අහලා සත්‍ය පුද්ගලෙන් කියලා අපි දකින තැනක මෙහෙම ධර්මතාව ටිකක් තියෙන්නේ කියන දැක්ම අනුන්ගෙන් කල්‍යාණ මිත්‍රතුන් ලබාගෙන පටන් ගත්ත නිසා එහෙම නැත්නම් ඉබේටම පේන්නේ ඔන්නයි නාම රූප දෙකට පත්‍ය ටික පෙනෙනකොට කාංකා විතරන විසුද්ධිය ඇති වෙනවා. සැක සංකාර දුරියට. මොකද සැක සංකාර කියලා කියන්නේ? පුම්බන්තේ කාංකති නෑ. අපරන්තේ කාංකති නෑ. පුම්බන්ත අපරන්තේ කාංකති නෑ. පටිච්ච සම්පද ධම්මේසු කාංකති නෑ. ඊට පස්සේ බුද්ධේ කාංකති ධම්මේ කාංකති සංඝේ කාංකති නෑ. එතකොට මේ එක ගැනවත් සැකයක් නෑ. ඇයි? නාම රූප ධර්මතා දෙකක් තියෙන්නේ ඒකද පෙර නාම රූප ධර්මතා දෙක තේරුම් නොගෙන පුද්ගල භාවයේ ඇති කරගන්න තණ්හා උපාදාන විච කෙලෙස් නිසයි කියලා දැකපු නිසා සත්‍යයක් පෙර ඉඳලා දැන් ආවද දැන් ඉන්න කෙනා මරණයෙන් පස්සේ යනවද කියන එක ගැන එහෙම දෘෂ්ටි නෑ එහෙම අදහස් නෑ මේ සැක සංකා දුරු වෙනවා කියන ටිකද තමන් තුළ වෙනවා. මේකද දැන් මම කාංකා විතරන විසුද්ධියයි වඩන්නේ කියලා වඩන්න බෑ. නාම රූප දෙක දකින්නකොට නාම රූප දෙක එහෙනම් දැන් පුද්ගල භාවය නම් අපි පුද්ගල භාවයට සාධාරණයක් තබාගෙන තියෙනවා. ගැන සත්‍යය. පුද්ගලයා කිව්වහම මේ සත්‍ය පුද්ගලයා පෙර කරපු කර්මය හින්දා කුසල අකුසල කර්ම නිසා ඉපදිලා තියෙන්නේ මේ ඉන්න සත්‍ය පුද්ගල කරපු කුසල කුසල කර්ම නිසා යනවා කියලා දැන් සත්‍යයට අපි පුබ්බන්ති අපරන්ති හදන්න තියෙන්නේ. නමුත් සත්ව පුද්ගල භාවය මිදලා නාම රූප දෙක දකිනකොට නාම රූප දෙකට ප්‍රත්‍ය මෙනෙහි කිරීමට නොනේ වෙනවා. එතකොට තමයි කොට සම්බන්ධ නොනේ. මේ නාම රූප දෙක කියලා අපි කතා කරන තැනක තියෙන මෙන්න මේ පටිච්චසමුපාද ධර්මතාවයක් කියන කාරණාව. එතකොට කාංකා විතරන ශුද්ධිය එනවා. ඊට පස්සේ මේ ධර්මයන්ගෙම තව දුරටත් ඔය සමතකම ධර්මයට පිළිතලා සත්තු පුද්ගල භාවයට හම්බ වෙන ආරමුණු වල ඔය විදිහට මෙහෙ කරන්නේ. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ අජත්තනවා බහිද්දාවා කියන දෙකම අයිති කියන එක. ඒකේ මම එහෙම මතක් කරේ ওই වගේ මට්ටම් වලට යද්දී බාහිරයට සත්‍යයේ පුද්ගලිය අම්මල තාත්තලා කියලා සිහින ගතිය නැහැ. එහෙම ලොකු අරමුණු එන්නේ නැහැ. හැබැයි ඒ ඔක්කොටම එක ආධ්‍යාත්මික පැත්තෙන් Taman කියනක හොඳට නියෝජනය වෙලා. ඒ නිසායි මේ සවිඥාන කය සත්පුද්ගල භාවයේ නෙදෙන්න දැන් මේ පැත්ත බලන්න ඕගලන්ට වෙනවා දෙවි නෝන තියෙන්න වෙනවා. ඒ මට්ටම දැනකොට මග්ගා මග්ග ඥාන දර්ශන ශුද්ධිය කියලා කියන්නේ තවදුරටත් නාම රූප දෙක බලනකොට ඒකාන්තයෙන් ආශ්‍රයක්ෂය කරන්න නැත්තම් දුක් සම්මෙච්චර කාලයක් අපි හැමෝම අනවරාග සංසාරික මේ හැම දෙයක්ම කලේ මොකද්ද? දුක නැති කරන මඟ හොයන්න. මේ කරන්නේ දුක නැති කිරීමේ මාර්ගවල පිළිපදින්නේ අපි එක එක ඒවා. කළා. කෑම කෑවත් වතුර පිරුවත් යාන වාහන අරගෙන මේ දුක නැතිව ඉන්න ක්‍රම මේ අපි නොදන්නවාට ලෝකේ හැම කෙනෙක්ම හොයන්නේ මේ දුක නැති කිරීමේ ක්‍රම. ඕකම තව කෙනෙකුට වෙනස් විදිහකට නොයෙක් නොයෙක් වෘත සමාදන් වෙලා එළියක් වගේ ඉඳලා උඩෙක් වගේ ඉඳලා හන්ටෙක් වගේ ඉඳලා මේ විදිහට ගියම දුක නැති වෙනවා කියලා. තව කෙනෙකුට පුරාණ කර්ම දෙවල වුණාම දුක නැති කරන්න පුළුවන් මේ ලෝකේ දුක නැති කිරීමේ ප්‍රතිපදාව හොයන්න ගිහිල්ලා තමයි ඒක කෙනෙක් කාමයේ වළඳවල දුක නැති කරන්න පුළුවන් වෙන මට්ටමකටපත් වෙනවා. කෙනෙක් මේ කාමයේ තුල ඉඳලා නම් හරියන්නේ පුරාණ කර්ම දැවීමෙන් ගෙවන්න ඕනේ කියලා අත්ති කියලා මතන් යෝගී පැත්තට හැරිලා කෙනෙක් විතක කාමසුකල්ලිකාන යෝගී අත්ති කියලා මතන් යෝගී කියන දෙකම පැත්තට හැරිලා මේ දෙපැත්තෙම තියෙන දුක නැතිකරන්න තියෙන ක්‍රමවේද දැන් අපි නොදන්නා වුණාට මේ ලෝකේ කාමසුකල්ලිකාන යෝගී ඉදිලා ඉන්න දුක නැති කරන්නේ කම්සප්පේ යෙදීමෙන් දුක නැති කරන්න පුළුවන් කියන අදහස තමයි දන්නේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මේවා හදලා මේවා එකතු කරලා දුක් නැතු ඉන්න තැනකටපත් වෙන්න. ඕකම තව කෙනෙක් ඔතනින් නම් හරියන්නේ නැහැ කියලා දැකලා නම් මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ නැහැ. කෙනා කෙනාගේ මට්ටම් වලට කැලේකට වැදිලා ගස්වල කෙඩි කකා එතකොට වතුරවත් නොබී නැත්නම් මුත සමාදාන වෙලා මේ වගේ අත්කලමතන යෝගිට හැරිලා යනවා. මේ වගේ කිසිම අන්තයකට තමන්ව වැටෙන්නේ නැතුව ඒකයි දැන් නාම රූප ගන්න ගන්න හින්දා සංකාය දිට්ඨියක් නැහැ ඊට පස්සේ මේ උපන්තිඥාන අපරන්තිඥාන පටිසම්පාදඥාන කියලා සංකාය වෙන විසුද්ධිය නිසා චිකිච්ඡාව කියන කාරණාව අයින් වෙනවා ඊට පස්සේ මේ මග්ගමග්ග ඥාන දර්ශනය නිසා එයාට අයින් වෙනවා සීලපත පරමාසුනේ කුත සමාදන් කිරින් කියනව හිතන්නේ. ඇයි මග්ගමග්ග ඥාන දර්ශනය කියන එකේදී හොඳට තේරෙනවා මේ සසර දුක් සසර ගමන අවසන් කරන්න තියෙන මොකෙන්ද? මෙන්න මේ පටිච්ච සම්පදාය ධර්මයේ අවබෝධයෙන් ආශ්‍රයක්ෂය කරගෙන මේ කෙලෙස් ටික නැති කිරීමෙන්මයි මොකද එයාට මේ තේරුණානේ මේ නාම රූප අතීතයේදී නිබඳ නාම රූප දෙකක් තියෙන තැනක නාම රූප දෙක නොදන්නාකම නිසා පුද්ගල භාවයක් හදාගෙන ඒ පුද්ගලයන්ට තණ්හා උපාදාන වෙච්ච වැරද්දෙනුයි ස්කන්ධ ටික නාම රූප දෙක එතන නිරුද්ධ වුණාට අවිද්‍යාවෙන් හදපු පුද්ගල භාවයත් පුද්ගලයට ඇති කැමැත්තත් කියන ටික ඔක්කොම මේ මනෝමය සිද්ධි ටික. මේ කෙලෙස් ටිකයි නැවත ස්කන්ධ හැදුවේ කියන එක පේනවා. අදද කෙලස් ටික නිසා ස්කන්ධ ටිකක් දැන් හැදුණා. ඔන්න විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ස්කන්ධ ටිකක් දැන් හැදුණා. දැන් මේක කෙලස් නෙමෙයි. මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය අදද නොදන්නාකම තිබුණොත් ඔන්න දැන් නොදන්නාකම ටික ස්කන්ධ නෙමෙයි. ස්කන්ධ ටිකේ තත්වාකාර නොදන්නාකම තිබුණොත් පුද්ගලයෙක් වෙන්නේ පුද්ගලයෙක් කියලා පේන ටික සම්පූර්ණ මමමයක් දැන්. ඊට පස්සේ පුද්ගලයා මගේ දුව මගේ පුතා කියලා මේ ඔක්කොම ස්කන්ධ වලට සම්බන්ධ නැතුව කෙලෙසෙන් කෙලෙස ගැට ගැහිමක් මේ ඔක්කොම ටික තියෙනවා. ඊට පස්සේ ඒ දරුවට ආදරේ පුතාට ආදරේ ඈ අම්මට තාත්තට ආදරේ කියලා දැන් තමන් තුල සත්ව පුද්ගල භාව ස්කන්ධ ටික මුල් කරගෙන තමන් තුල පුද්ගල භාවය ස්කන්ධයන් නොදන්නා කම නිසා තමන් තුල පුද්ගල භාවය හදාගන්න ඒ තමන්ගේ මනසේ තියෙන පුද්ගලයාට තමන් කැමති වෙලා නැහැ ඉන්නේ. තමන්ගේ මනසේ ඉන්න පුද්ගලයාට තමන් කැමති වෙද්දී මේ යතහ බුදපවතින ස්කන්ධ ටික එකේ මිදිලා තියෙනවා. ඒ ස්කන්ධ ටික නැත්තම් මේ නාම රූප දෙක ඉතුරු නැතුම නිරුද්ධ වෙයි. ඒ පුද්ගල භාවය නිරුද්ධ වෙන්නේ. ඒ පුද්ගල භාවය මොකද කරන්නේ? තමන් කැමති කෙනා පුද්ගලයා හොයාගෙන යනවා. යන්න යනවා වගේම විඥානයේ ආතෝ නාම රූප වෙනවා. කියලා සසර ගමන ආවේ මේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසායි කියලා දැක්කොත් මේ නාම රූප දෙක පිරිසිඳ දැක්කොත් විද්‍යාව එහෙම වුණොත් මේ නාම රූප දෙකේ පුද්ගලයේ සත්‍ය කෙනෙක් දකින්නේ එහෙම කෙනෙක් නොදකින්නකොට ඒ නැති වුනේ මොකද්ද අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නෑදෑයෝ පිරිවර ටික තමයි නැති වුනේ ඒ කියන්නේ ඒ ටික නැති වුණා කියන්නේ ඇලින් ගැටින් දෙක නැති වුනේ ඒ අය වෙනින් සතුට වෙන එක දුක් වෙන එක නැති වෙනවා. ඒ කෙලස් ටික නැති වුණොත් මොකද වෙන්නේ? අලුතෙන් නාම රූප වෙන්න තියෙන ඉඩක් නැහැ. මේ ස්කන්ධ ටික අතහැරෙනවා. එතකොට මේකයි පිරිණිවීම කියන කාරණාව හොඳට තේරෙනවා. ඒ හින්දා මග නොමග දෙක හොඳට පැහැදිලි කර යුත්තේ මේ ස්කන්ධය අතුරු කරගෙන පවතින කෙලෙසිය දුරු කිරීමයි කියන කාරණාව තේරෙනකොට ඒ සඳහා ප්‍රතිපදා ඥාන දර්ශනය මේව ඔක්කොම ඒ කියන්නේ ප්‍රතිපදා ඥාන දර්ශනය කියන තැනට දැන් සම්බන්ධ වෙනවා නව මහලු දර්ශන ඥාන කියන ටික. මේව එකක් ගන්න ඕනේ ඔයගොල්ලෝ. එතකොට මේ වෙන එක මම කියන්නේ. මෙච්චර ධර්මතාවයක් වෙනවා. අපි මේවා නොදන්නකොට ඕවා එකින් එක අපි වඩන්න හදනවා. දැන් වර්තමානයේක මේ නාම රූප දෙක දක්වන වර්තමානයේ ස්කන්ධයන්ගේ උදේ වේ ගන්නා මොන පටන් ගන්නවා. දකින්නවා. ප්‍රතිපදන් යන දර්ශනය කියලා කියන්නේ උද්‍ය විඥානේ බංග විඥානේ බයිපත්ත ඥානේ ආදී ඥානේ මුතුකමේ ඥානේ පරිසංකාන ඥානේ සංගරුපක ඥානේ කියන මේ ඥාන වල වැඩි. මේව එකක්වත් හොයා බලපලා ඔබ ඇතුළු ළඟ නිදුත් ඔයගලන්ට හිතන්නවත් බැරි වෙයි. ඒ හින්දා මම කියන්නේ මේ කුඹුරේ තෙල් පොහොර ටික ගහන්න වතුර සපයන්න වල්තල ටික ගලවන්න. ඔයගොල්ලෝ කුඹුරේ තියෙන දී කරලා කරලා ගානේ ඇටේ ඇටේ ගලවන්න ගිහිල්ලා ඒවට පස්තන්න කරන්න ගියොත් නම් හම්බෙන්නේ නැති වෙයි. ඒක මේ අපි දැන් මේ ඥානය වඩනවා මේ ඥානය වඩනවා දැන් මෙහෙම කටයුතු කියන්නේ ඔය දැන් කුඹුර ඇතුළට ගිහිල්ලා අපිට ඒක අදහන්න දෙයක් නෑ මම කියන්නේ වැඩෙන නුවණ ගැන අනුමානයි එතකොට තව දුරටත් අපිට කරන්න තියෙන්නේ මොකද්ද සත්ව පුද්ගල භාවයෙන් යුක්ත සවිඥානික කය සම්වර්ධනය කරන එක ඔය කාලේ එනකොට කල්ැතුම් දුරකතන ඔප් කරගන්න එක්කෙනෙකුගේ නොතලකිල්ලක් නිසා බොහෝ දෙනෙකුගේ අවතත් හැරෙනවා එතකොට යුගයක් පතනවා ඒ කියන්නේ මොකද ඒක ප්‍රමාණිකව දේශනා කරන මොනවාරි චූටි අරමුණක් වුණාම අර දීප ඔක්කොම ටික අතහැරෙනවා එතකොට ප්‍රතිපදා ඥාන දර්ශනය කියන තැනදී ඔක්කොම නාමාව දර්ශනා ඥානාදී ඥානයන් සම්බන්ධ වෙනවා. ඒකෙදි එකක් එකක් ගානේ අපි අපව ගත යුතු නැහැ. ඒ සඳහාත් අපිට අපව බලන්න තියෙන්නේ කරන්න තියෙන එකම දෙයයි මේ සවිඥානික කය නාම රූප ධර්ම බලන එක. ඒකෙදි මම මතක් කරන්න හැදුවේ ওই කාල වෙනකොට බොහෝ සින්න බාහිර අරමුණු අපිට අද වගේ ලැබෙන්නේ නැහැ. බාහිර ආරම්භය හිතට තියෙන්නේ හිතට දැනෙන්නේ ශුන්්‍යතාවයක් නිශ්චලතාවයක්. හැබැයි ওই ශුන්්‍යතාවයේ ওই නිශ්චලතාවයේ නිවනටම නෙවෙයි. බාහිරේ ශුන්්‍යතාවය දැනනකොට ආධ්‍යාත්මික පැත්ත සිහි කරලා බලන්න. සත්‍ය නිමිති විද්‍යාවෙන් තමන් කෙනෙක් සිහි කරලා බලන්න. හොඳට පුද්ගලයා ඉන්නවා මේක. දැන් හොඳට මේ මම කියන හැඟීම මාන අනුශෝලන ප්‍රකටයි. ඔගලන්ට ඔය විදිහටම සවිඥානිකයේ නාම රූප දෙක බලන්ඩ මේ කය දැන් ඉදිරිපත් වෙලා ඉන්නවා. වෙනදා බහැර සත්‍ය පුද්ගලයන්ම තාත්තලා කියලා හම්බෙච්ච නාම රූප දෙක ඒකේ බලුවහම ඒ අනුව ගිය නීවරණ කෙලෙස් අඩු වෙන අඩු වෙන අඩු වෙන ඒ අරමුණු නැකලා යනවා අපකට වෙනවා දැන් බාහිර යනෝගේ නිවන අනුවකට ආධ්‍යාත්මික ධර්මයන්ට හිත නැඹුරු වෙන ආධ්‍යාත්මික උපක්ලේශ තමා තුල තියෙන උපක්ලේශ හොඳට ප්‍රකටයි. ඔන ප්‍රතිපදා ඥාන දර්ශනය කියනකොට සම්පූර්ණ තමන්ගේ පැත්තටම වර්තමානයේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ ඔයගලන්ට හොඳට ලැබෙනවා. මෙන්න මේ වර්තමානයේ උපදින උපදින හැම අරමුණක් ගානම ඉතා කුඩා විතර්කයක් ඉතා කුඩා සිතුවිල්ල. ඕගොල්ලන්ට විතර්කයක් එක්ක හඳුනගන්න. කියන්නේ අද ඕගොල්ලන්ට සිතුවිල්ල පහළ වුණොත් ඕගොල්ලන්ට සිතුවිල්ල හම්බ වෙන්නේ නැහැ. සිතුවිල්ල වෙනකොට ඕගොල්ලන්ට හම්බෙන්නේ බාහිර දේවල්. උපමාවක් කළොත් gedara කියලා හිතුනොත් gedara කියලා හිතෙන් ඒ හිතුණා කියන තැනක තියෙන චිත්තචෛසික ටිකක් මනෝ සංකල්පයෙන් හටගත්තේ නේද කියලා පවතින ඇත්තක් තියෙනවා ඕක කවදාවත් වෙන්නේ නැතුව බහැර ගියා කොහොමකට හම්බ වෙන්නේ. නමුත් මේ මට්ටමට එනකොට ඒ බාහිර යනෝගේ මනස සම්පූර්ණ අතහැරලා ඒවල ශුන්‍යතාවයක් තියෙන්නේ. ඒ ශුන්‍යතාවයේ දේහස් බවද නිවන කියලා ගන්න එපා. ඒ තමයි නීවරණ ධර්මයෙන් දුරු වෙච්ච සමාධිගත මනසක ලක්ෂණය. සමාධියේ ස්වභාවය තමයි චිත්ත ඒකාග්‍රතාවය ඇති කරන ආරමුණු අඩු වෙනවා. ඊට පස්සේ ඔන්න තමන් තුල තමන්ගේ පැත්තට සිහි නුවණ ඇති කරනවා. සිහි නුවණ ඇති වුනහම විතර කියලා සිහි කෙරුවොත් ඒ වෙනුවට අද වගේ ගයක් පෙන්වන්නේ නැතුව ගේ කියලා අදහස උපද්දපු තැන තියෙන ධර්මතා ටික පෙන්නනවා. කියන තැනකින් ප්‍රතිපදාව අංගන වර්තමානයේ උද්‍ය උද්‍ය විඥානය. හරහා. මෙන්න මේ ටික හරහා Tamanට යන්න පුළුවන්. Tamanට හොඳට තේරෙනවා අවශේෂ කෙලස් ඔක්කොම ගියා. ඔක්කොම කෙලස් නැති වෙනවා. නමුත් මම කියන හැඟීම තාම තියෙනවා කියන තැනකින් Tamanට තේරෙනවා. මම කියන හැඟීම තියෙනවා කියලා කියන්නේ මේ තමයි මානානුසය. තාම සසර ගමන අවසන් නැහැ කියන තැනකින් තමන්ට දකින්න පුළුවන්. ඒ තමන්ට කරන්න තියෙන දේ එකමයි. තාම මේ සංඥානක කය ඇතිවීමන තියෙන බලන්නේ යථාභූත ස්වභාවය බලන්නේ. මේ විදිහට බලනකොට සම්පූර්ණ චිත්ත සමාධියක් ඇති වෙනවා මේ අර හිත පිරිසිදු වෙච්ච මට්ටමේ නෙමෙයි ඒක දැන් මේ සමාධිය ගන්න එකක් නෙමෙයි ලැබෙන එකක් ආධ්‍යාත්මික පැත්තේ හිත තබාගෙන මේ විදිහට බැලීම නිසාම අර මම කියන්නේ ප්‍රීතිය කියන එක ප්‍රමෝදය කියන එක පස්සද්ධිය සැපය කියන ධර්මතා ඇති වෙනවා ඒ ධර්මතාවයන්ගෙත් නොපිහිටීමට බලන්න නුවණෙතින් තියෙනවා නොපිහිටීමට බලනකොට ඔන්න ආනන්තරික සමාධිය කියලා යම් සමාධිය හඳුන්වන්නේ. යම් සමාධියකට සමවැදීමත් හා සමගම යම් සමාධියක් ඉපදිනවා නම් ඒ සමාධිය ඉපදීමත් හා සමගම ආශ්‍රව ධර්මයන් ඡේ වේ නම් මෙන්න මේකට කියනවා ආනන්තරික සමාධි. අර ප්‍රථම සූත්‍රයේ තියෙන මොකද? අර සමාධි මානන්තරිකණේ බවෝස. ඒ ආනන්තරික සමාධිය හා සමාන ධර්මයක් තව නැහැ. ඉදම්පි ධම්මේ රතනම් පංචමයෙන් මේක ධර්ම රත්නේ ධර්ම රත්නේ ශ්‍රේෂ්ඨත්වයක් කියලා. ඒ සමාධිය එච්චරට ශ්‍රේෂ්ඨයි කියනවා. මොන සමාධියට තමයි අපි යථා භූතේ දන්නා වදක්නා වූ චිත්ත සමාධිය කියලා කියනවා. මේ ශාසන සමාධිය කියලා කියනවා සම්මා සමාධිය කියලා කියනවා ආනන්තරික සමාධිය කියලා කියනවා. මේ චිත්ත විසුද්ධිය කියන තැනදී හොඳට දකින්න මෙවර ධර්ම දුරේ හිත පිළිසිතුයි. නමුත් සමාධිය ගැඹුර නැහැ. දැන් මෙතනදී මේ සමාධියේ ගැඹුරු යම් වලක් තියෙන්න පුළුවන් වතුර තියෙනවා පිරිසිදුයි බොර නැහැ නමුත් ගැඹුර නැහැ වතුර මේ සමාධියේ ගොඩාක් ගැඹුරයි ඉතාමත් ගැඹුරයි එතකොට මෙන්න මේ සමාධියට ඇත්ත ඇති හැටි පේනවා දැන් ඇත්ත ඇති හැටි පේනවා ඇත්ත ඇති හැටි කියන්නේ මොකක්ද මේ ස්පර්ශ ආයතන හයට කුමන අරමුණක් හම්බ වුණා හට ගන්න පෙර තිබ්බ නෙමෙයි හටගත්තන් පස්සේ තියනවා නෙමෙයි හට ගන්න වෙලාවෙදිද ආයතන ටික නිසා උපද්දලා දෙන දෙයක් කියලා තමන් තුලම ලෝකය ඉපද නිරුද්ධ සිද්ධිය තේරෙනවා ප්‍රාර්ථනාද නොකොට යුතුය ඕනේ යම් කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම ප්‍රත්‍යයෙන් හටගන්න යමක් තියෙනවා නම් ඒ සියල්ලම ප්‍රත්‍ය නිරුද්ධින් නිරුද්ධ වෙනවා කියන එක තේරෙනවා. දකින අහන නාසයේ දිවර සාධිත දැනෙන හිතට විඤ්ඤාත දැනෙන දැනෙන දැනගන්න මේ හතර පොළේම කුමන අරමුණක් ආවත් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන මට්ටමට එනවා. ඔන්න ඔකට කියනවා ඥාන දර්ශන සූත්‍රය කියලා. ඇත්ත දෙකකට. මේ ඥාන දර්ශන විසුද්ධිය නිසා මොකද වෙන්නේ? අනුපාදාපාරමිතවා. මේ ස්පර්ශ ආයතන හයෙන් කිසිවක්වත් උපාදාන වශයෙන් නොගෙන මේ සිත නිදෙනවා. ඇහැ උපාදාන කරන්නේ රූප උපාදාන වෙන්නේ, චක්කු විඤ්ඤාණ උපාදාන වෙන්නේ, චක්කු සංපස්ස උපාදාන වෙන්නේ චක්ක සම්පස්සේ නිපන සුවෝ දුක්ඛෝ නම් වේදිතේ කියන මේක සැපවිව දුක් වේවා. හේද නැඹුරු නොවි. හේද අල්ල ගන්නට උපාදාන නොවි නේ. ස්පර්ශ ආයතන 6ම ඒ කියන්නේ පෙනෙනවා පෙනෙන දෙයට නැඹුරු වෙච්ච මනෝවිඤ්ඤාණයක් නැහැ. උපදින මනෝවිඤ්ඤාණය හැම වෙලාවෙම ස්පර්ශ ආයතන 6ෙන් මිදිලා. මෙන්න මේකට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. මම එතන තව ටිකක් විස්තර කරන්නම්. උපාදාන අනුපාදාන අනුපාදා කියලා කියන්නේ කිසිවක් උපාදාන වශයෙන් නොදෙන. උපාදාන කියන උපාදානය දෙයාකාරකින් පවතිනවා. ග්‍රහණ උපාදානය සහ ප්‍රත්‍ය උපාදානය කියලා. ඒ කියන්නේ ග්‍රහමෝපාදානය කියන්නේ දැඩිව ගන්නවා. කාමෝපාදාන, ditthිපාදාන, අත්වාදපාදාන, සීලබුත්පාදාන කියන මේ සතර උපාදානයි අයිති ග්‍රහමෝපාදානයට. මේ හතරෙන් අපි රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංකාරයක් හෝ විඥානයක් හෝ නැත්තම් මනෝ විඥාන මට්ටමේ මේ උපාදානය තියෙන්නේ. ස්පර්ශ ආයතන හයෙන් කුමන හෝ ධර්ම කලගන්න. ඇහැට රූපය පෙනෙනවත් එකම මේ ධර්මතා හතරෙන් එකක් පෙනෙන දෙයට අනුව යෙදෙනවා. ඒතොර කියනවා ඒ ඇහැ රූප චක්කු විඤ්ඤාණයට උපාදානීයයි කියනවා. උපාදාන ස්කන්ධය කියනවා. මනෝ විඤ්ඤාණයට උපාදානය කියලා කියනවා. එතකොට මේ උපාදානයෙන් උපාදානීය ධර්මය වහාම සෝපාදානය කියලා කියනවා. උපාදාන සහිතයි කියලා කියනවා. ඔකට කියනවා ප්‍රත්‍ය ග්‍රහණ උපාදානය කියලා. තව තියෙනවා ප්‍රත්‍ය උපාදාන කියලා කොටසකුත් ඒක දැනගෙන ඉන්න. දැන් අපි කියමු ප්‍රත්‍ය උපාදානය කියන්නේ යමක් ඇසුරු කරගෙන තව යමක් පවතිනවා කියනත් උපාදානයි කියලා කියනවා. දැන් වච්චිකුත් සූත්‍ර වගේ දැනගනි දැන් අපි කියමු ගින්නට කුමක් උපාදානද කියනවා දර ටික කියනවා. දර ටික ඇසුරු කරගෙන ගින්න පවතී. කියනකොට එතන දැන් කියන්නේ ප්‍රත්‍ය උපාදානය. එතන කෙලෙසයක් නෙමෙයි. මේ දර ටික තියෙනකන් ගින්න තියෙනවා. දර ටික නැති වුණොත් ගින්න නැහැ. උඩ යන ගින්නට කුමක් උපාදානද? වාත උපාදානයි. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේ තැනකදී උපාදානය කියලා කියන්නේ ප්‍රත්‍ය උපාදානය. දැන් රහතන් වහන්සේ ළමකගේ ජීවිතය ස්කන්ධ ටික අසුර කරගෙන පවතින. එතන ප්‍රත්‍යুপাදානයක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රහණ උපාදානයක් නෑ. එතන කිලස් වශයෙන් ධර්මතාවයක් නෑ. අපිව කාමච්ඡන්ද වේදනා කාම උපාදාන, ditthi උපාදාන, සීලපත උපාදාන, අත්වාද උපාදාන කියන මේ හතර දකින්න ඕන හැම වෙලේම යම් වස්තුව ග්‍රහණය කරගන්න, අල්ලන්න කියන කෘත්‍ය කරන උපාදානය. එතකොට අනුපාදා කියලා කියුවේ මෙතන ග්‍රහණ උපාදානයක් නැහැ. කිසිවක් අල්ලා ගන්නා කමක් නැහැ. එතකොට මේ කිසිවක් අල්ලා නොගෙන උපාදාන වශයෙන් නොගෙන මිදෙන තැනක් තියෙනවා නම් මේ සඳහායි මේ සප්තවිසුද්ධිය කියලායි මන්තානි පුත්‍ර තෙරුන් වහන්සේ මතක් කරේ. එකින් එක ගත්තාම භාගතුන් වහන්සේ ළඟ භ්‍රමචර්යාව හැසිරෙනවද කියලා ඔහු කිව්වා මොකටද සීලය පිරිසිදු කරගන්න මම ඕවා දැන් විස්තර කරන්න කියන එක පුණති සිතර මහත්කම සීලයටත් නෙමෙයි එහෙනම් හිත පිරිසිදු කරගන්නත් නෙමෙයි එහෙනම් නාම රූප දෙක දකින්න ඒ සඳහා නෙමෙයි එහෙනම් පටිච්ච සම්පදාය දැකලා මේ කාංකා විතරම සුද්ධිය ඒකත් නෙමෙයි එහෙනම් කාමසුඛ විකාරම අට කියලා මතන් වේදනක සාසතු උච්චේ දෘෂ්ටි ඉන්ටර්නෙට් කරකල් වැටි වැටි ආවෝ අපි ඒවට නොඇති නියම ප්‍රතිපදාව යන්න පුළුවන් දුක ගෙවන මාර්ගය දන්න මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන කාරණාවද ඒ සඳහන් එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඒ සඳහන් එහෙනම් සම්මා දිට්ඨි ඇත්තම ඇත්ත තමයි දකින්නේ පෙර නොතිබීම හටගෙන දකින්න පෙර තිබුණ මේ දැක්කන් පස්සේ තියනවා නෙමෙයි අවස්ථාවටද හටගෙන නැති වෙනවා කියලා එක දකින්න. ඒකටත් නෙමෙයි. මොකද ඒ ඇත්ත ඇත්ත වුණාට තාම ඒක සංකතයි. එතකොට එහෙනම් මොකටද කියලා අහනවා. අනුපාදා පරිනිර්වාණ සංකා. අනුපාදා පරිනිර්වාණ කියන්නේ මේව එකක් එකක්වත් නෙමෙයි කියන්නේ. එහෙනම් මොකක්ද කියලා අහුවාම එතකොට තමයි කියන්නේ අර මේ බහැර අනුපාදාන පරිණාමයකුත් නෙමෙයි. ඒ කියන්නේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ඉන්න පුළුවන් මනසක් හදාගන්න මේ ධර්මතා නැතුව නැතුවක් බෑ. මේ ධර්මතා ටිකක් නෙමෙයි. අන්තිමට මේ යථාභූත ඥාන දර්ශන විසුද්ධිය නැත්නම් ඥාන දර්ශන විසුද්ධිය මොකටද අනුපාදාන වර්ණය. උපාදාන වශයෙන් නොගෙන කෙලෙස් ක්ලේශ පරිණිරවාණය සඳහා මේ ඇත්ත ඇති හැටි දකින්නේ මොකටද අන්තිමට ගත්තාම ඔය කිසිම දෙයක් අල්ලන්නේ නැති ඊට නැඹුරු නොවුණු මනෝවිඤ්ඤාණයක් හදාගන්නයි කියන තැනයි මේ කියලා තියෙන්නේ. එක කාරණාවක් ගන්න ඇහැ කන දිව නාසය ශරීරය මනෝපටිච්ච ධර්මයේ උපපටිච්ච මනෝවිඤ්ඤාණ කියන මට්ටමේ මනෝවිඤ්ඤාණය කියන මෙන්න මේ ටික ద్వාර. මේකට කියනවා ස්පර්ශ ආයතන 6 කියලා. මේ ස්පර්ශ ආයතන 6ට කියනවා ලෝක කියලා. මේ ස්පර්ශ ආයතන 6 ඇතුළු කරමින් උපදින මනෝ විඤ්ඤාණ ටික කියනවා ලෝකයා කියලා. හොඳට දකින්න පුද්ගලයා, සත්වයා, කෙනා ඉන්නේ ওই ස්පර්ශ ආයතන 6 නෙමෙයි. ඕගොල්ලෝ කෙනා කෙනාට මේ මම කියලා හිතනවා නම් මේ තව අය කියලා හිතෙනවා නම් ඈ මොනම හරි දෙයක් කියලා හිතෙනවා නම් Taman කියලා හිතෙනවා නම් ස්පර්ශ ආයතන හයට සමගාමී උපදින මනෝ විඥානයේ තුලයි ওই ගතිය තියෙන්නේ. ස්පර්ශ ආයතන හය ලෝකේ ওই මනෝ විඥානයේ ඒ ධර්මතාවයන්ට නැඹුරු වෙලා පවතින තාක් එයා ලෞකිකයි. ස්පර්ශ ආයතන හය ලෝකේ ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙලා උපදින්නේ නැත්තම් ওই මනෝවිඤ්ඤාණය එයා ලෝකෝත්තරයි. ලෝකෙ මෙදිලා. ලෝකයේ තුලම ඉන්න ලෝකෙ මෙදිලා. ඔය ස්පර්ශ ආයතන හයට උපදින සමගාමී උපදින මනෝවිඤ්ඤාණේ ඇසුරු වෙන කෙලෙසේ මත එයා කාමවචරය කියන්නේ කාම භූමිය කෙනෙක් වෙලා තියෙනවා. ඒ ස්පර්ශ ආයතන හයට සමගාමී උපදින මනෝවිඤ්ඤාණ නැත්තම් සිතේ උපදින කෙලෙසේ ගතියට අනුව තමයි එයා බ්‍රහ්මයක් වෙලා තියෙන්නේ. බ්‍රහ්මයක් කියන්නේ. දෙවියෙක් කියන්නේ. අරූපී බ්‍රහ්මයක් කියන්නේ. ස්පර්ශ ආයතන හයට සමගාමී උපදින ওই මනෝ විඥානයේ ගතියට යට රහතන් වහන්සේලා කියන්නේ එතෙන්ට. මේ ස්පර්ශ ආයතන හය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ඨමේ විකවේ ධම්මා ලෝක අනුපරිධාවන්ති ලෝකෝච අට්ඨධම්මිය අනුපරිධාවති. මහණෙනි ධර්මතා අටක් තියෙනවා ලෝකයන්ව පෙරලෙන. ලෝකයද මේ ධර්මතා අට අනුව පෙරලෙන. දැන් හොඳට බලන්න. ධර්මතා අටක් තියෙනවා ලෝකයන්ව පෙරලෙන කියලා කිව්වේ ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන ස්පර්ශ ආයතන හය හරහා ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රසංස සැප දුක් කියන ධර්මතාවට තමයි ලැබෙන්නේ. ඕක ලෝක ධර්මතාවට. ලෝකෝච අට ධර්මයේ අනුපරතාවන්ත ලෝකයාද මේ ධර්මතාවට අනුව පවතිනවා. ලෝකයා කියලා කිව්වේ මේ ධර්මතා අටට සමගාමීව උපදින මනෝවිඤ්ඤාණය. අපි ලාභ සහගත ඇහෙන් දකින ලාභ සහගත අරමුණේදී තක්ගල ඊට නැඹුරුල සතුට වෙනවා. ඔන්න දැන් අටලෝ ධම්ම කම්පා වෙනවා මේක අටලෝ ලෝක ධර්මයේ ඊට අනුව නැඹුරු වෙලා සතුට වෙනකොට ඒකින් කම්පා වෙනවා මෙයා. ඊට පස්සේ අප්‍රියමනාප රූපයක් හම් වෙනකොට අනාපය. ආයස දුක. ඊට අනුව මේ මනස පවතිනකොට එයා දුක් වෙනවා නම් ඒ දුකේ දුක් වෙනවා නම් මේ අටලෝ දහම මේ සිතින් ඊටම කම්පා වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් ඇහැට පෙනෙන දේ ප්‍රියමනාප වෙන්න පුළුවන් අප්‍රියමනාප වෙන්න පුළුවන්. පෙනෙනවා සමගම හොඳ දේ නරක දේ යතහ භූත ඥානය දන්නවා. හොඳ එක වුණත් නරක එක වුණත් ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැති වෙනවා නැති වෙනවා කියන සිහිනුවණකින් යුක්තවම දැකලා උපේක්ෂයි නම් අර සතුටි සතුට වෙන්නේ නැහැ දුකේ දුක් වෙන්නේ නැත්නම් මේ මනසට කියන අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැති මනසක් හදාගන්න කියලා. ලෝක ධර්මතාවට කියලා කිව්ව වෙන කොහෙවත් තියෙන මේ ජීවිතෙන් පරිබාහිර ගස්කොලන් ටිකක් දකින්න එපා. ස්පර්ශ ආයතන 6මයි ලෝක ධර්මතා 8 කියලා කිව්වේ. ඒ ස්පර්ශ ආයතන 6 හොඳ නරක දෙක විඳින්මින් තලමරමින් හැපෙමින් ගැටෙමින් පවතින මනසමයි අටලෝ දහමින් කම්පා වෙන මනස කියලා කිව්වේ. නැත්තම් අටලෝක ධර්මය කියලා කිව්ව ස්පර්ශ ආයතන 6 ලෝකෝච අට ධම්මයන් කර ධර්ම ලෝකයද අටලෝ ධමනෝ හැසිරෙනවා කියනකොට ලෝකය කිව්වාර ස්පර්ශ ආයතන 6ට නඹුරු වෙමින් උපදින මනෝ විඥාන මට්ටමට මොකද මම හැමදාම මතක් කරනවා අපි සත්‍ය පුද්ගලයා කියන තැනක තියෙන ස්කන්ධ ටිකකුයි කෙලස් ටිකකුයි ස්පර්ශ ආයතන 6 කියන්නේ ස්කන්ධ ටික ඊට සමගාමීව උපදින මනෝවිඤ්ඤාණය කියන්නේ ඕකේ තමයි මම කියන හැඟීම තියෙන්නේ ආශාව තියෙන්නේ අවිද්‍යාව තියෙන්නේ ඔය උපාදානය කියන ටික තියෙන්නේ කෙලස් ටික තියෙන්නේ ඔක්කොම. එතකොට මේ ස්කන්ධ ටික මේ මනෝවිඤ්ඤාණ මට්ටමේ ඒ සිතේ තමයි මම කියන හැඟීම තියෙන්නේ. ඒ හැඟීම මේ රූපෙට යොමු කරනකොට බහලනකොට රූපය මම වගේ පෙනේ. කැමැත්ත තියෙන හිතේ ඒ කැමැත්ත රූපෙට යොමු කරනකොට රූපෙට කැමති වගේ පෙනෙන්නේ. දැන් මේ වෙලා තියෙන්නේ ඒක අපිට. අපිට තේරෙන්නේ නමුත් මේ දෙක වෙන් කරගන්න බැරි හින්දා ස්පර්ශ ආයතන හය තුල කැමැත්ත තියෙනවා අකමැත්ත තියෙනවා මගේ වෙලා වගේ අපිට මේ තේරෙන්නේ. අන්තිමට මේ ප්‍රතිපදාවේ අනුක්‍රමයෙන් ටික ටික ටික ටික ඇවිල්ලා මේ ස්පර්ශ ආයතන හයේ ධර්මයේ යථා භූතව තේරෙනකොට ඒ අනුව නැඹුරු වෙන ඒ අනුව යෙදෙන කෙලෙස් ගති ටික ටික ටික ටික ඇති වෙලා පිරිසිදු මනෝවිඥානයේ තුලම ඒ ධර්මයන්ට සිහිනුවණින් ජීවත් වීමේ හැකියාව ලැබෙන එකට තමයි මේ අනුපද පරිනිර්වාණය කියලා කියන්නේ. අරහත් පිළිගෝවාද සූත්‍රය පෙන්වන්නේ ගැහැවිය ඔබගේ සිතට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා, ඇහැ උපාදාන වෙන්න දෙන්න එපා. චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඥානය උපාදාන වෙන්න දෙන්න එපා. රූපය ඇසුරු වෙන්න දෙන්න එපා රූපය උපාදාන වෙන්න දෙන්න එපා චක්කු සංපස්සේ ඇසුරු වෙන්න දෙන්න එපා ඒක උපාදාන වෙන්න දෙන්න එපා චක්කු සංපස්සයෙන් උපන්න වේදනාවක් තියෙනවා ඒක ඇසුරු වෙන්න දෙන්න එපා උපාදාන වෙන්න දෙන්න එපා කියලා අනාථපිණ්ඩික සිතුමාට සරියුත් මහරහතන් සාවාද කරනවා ওই විදිහට කන නාසය දිව ශරීරය මනස මුල් කාරණාව කරගන්න. ওই පෙන්න්නේ මොකද්ද අනුපද පරිණිරවාණය. ඔකට කියන ක්ලේශ පරිණිරවාණය කියලා. ඒ වෙලාවේදී අනේ පිළිසෙතුමා අඬනවා. සරියුත් මහ රහතන් වහන්සේ අහන ඇයි අඬන්නේ කියලා. ඔබට මේ ආනන්ද හඳුනන ඇයි අඬන්නේ මේ? ප්‍රතිදාලයන්ට ලෝභද කියලා. ඊට පස්සේ කියනවා මේ ප්‍රතිදාලයන්ට ලෝභයෙන් දැන්නේ ස්වාමීන් වහන්සේ මම අඬන්නේ. මේ බඳු දහම්පරයයක් මම අසුවිරු බවක් මතක නැහැ කියන්නේ. ඊළඟට සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ දහම්පරයය සුදුවත් අඳ ගිහියන්ට අමාරුයි. ඒ හින්දා දේශනා කරන්නේ නැති. සේරත් මහ රහතන් වහන්සේ ඉල්ලීම කරන ස්වාමී සුදුවත් අඳින ගියෝ කියලා මේවා දේශනා නොකර ඉන්න එපා අතරින් එපා. ඕවා තේරුම් ගන්න නුවණ තියන අය තෝ අතරේ ඉන්නවා ඒ නිසා දේශනා කරන්න කියලා. ඉතින් මම ඉතින් මතක් කළේ ස්පර්ශ ආයතන 6ම පරිහරණය කරමින් ස්පර්ශ ආයතනයන්ගේ මිදිලා පවතින දර්ශනයක් මේ ශාසනය පෙන්නනවා. ඔකට කියනවා මඩේ පොකුණේ එම මඩේම හැදිලා වැඩිලා මඩේ ගෑවෙන්නේ නැති වෙන නිලුම් මලකට උපමා කළා රහතන් වහන්සේලා තථාගතයන් වහන්සේ ලෝකයේ තුලම ඉපදිලා ලෝකයේම හැදිලා වැඩිලා ලෝකයේම ඉන්න ලෝකෙට එකතු නැතුව ස්පර්ශ ආයතන හයම මමකාර ඉපදිලා ස්පර්ශ ආයතන හයම මම කියන මගේ කියන මට්ටමේ වැඩිලා වැඩිලා ස්පර්ශ ආයතන හයෙන්ම මිදිලා ස්පර්ශ ආයතන හයම අතුරු කරගෙන ඉන්නවා ඒක ගෑවෙන්නවත් නැතුව ඒ හින්දා ලෝකෝත්තරයි කියලා කියනවා. ඒ ස්පර්ශ ආයතන හය විතරක් පරිහරණය කරනවා ඊට සමගාමීව උපදින මනෝ විඥානයේ වෙනද තිබුණ ස්කන්ධ ටිකයි කෙලස් ටිකයි. රහතන් වහන්සේ කියන තැනක තියෙන ස්කන්ධ ටිකයි නුවණ. මේ ස්පර්ශ ආයතන හයේ යම්සේ යථාභූත බවක් තියෙනවා නම් ඒ යථාභූත බව දන්නා වූ දක්නා වූ ඥාන දර්ශනයක් තමයි හැම වෙලාවෙම මේ සිිතේ තියෙන්නේ. හටගෙන නිරන්තරයි. පොතෙන්ද කිව්වා කෙලස් ටික නැති කරලා ස්කන්ධ පරිහරණය කරනවා. ඒ හින්දා මොකද සසලට අපිව යවුවේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ටික ඒ ටික නැති කරලා ස්කන්ධ පරිහරණය කරනවා. යම් දවසකදී මේ ස්පර්ශ ආයතන හයට ආවිෂයක් තියෙනවා. කීනම් පුරාණම් කියලා. පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකේ ආවිෂයක් තියෙනවා නම් ඒ ආවිෂය ඉවර වෙන දවසක් එනවා. ඒ ආශි ඉවරනකොට මේ ස්පර්ශ ආයතන හයද ප්‍රත්‍ය නිසා හටගත් එක ඊට තියෙන ප්‍රත්‍ය ටික නැති වෙනකොට මේ ස්පර්ශ ආයතන හයත් නිරුද්ධ වෙනවා. කලම අවිද්‍යාව, කර්ම, තණ්හා, උපාදාන කියන කෙලෙස් ටික නැති කරන නිසා විඥානේ නැවත රූපයකට දැස ගැනීමකුත් නැහැ. නැවත ප්‍රතිසන්දියකුත් නැහැ. තියෙන ටිකක් නැති වෙනවා. නිබ්බත් දීරා යතයන් ප්‍රතිපේදිනේ මහස් පහනක් නෝගෙන් නුනා කියලා කියනවා. හැම වෙලාවෙම ස්කන්ධ පරිනිර්වාණය ස්කන්ධයන්ගේ බිඳීම නිවන වෙන්නේ ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවි තැනට මිසක කෙලස් ටික තියෙද්දි ස්කන්ධයන්ගේ බිඳීම නිවන නෙමෙයි මරණය කියලා දකිනවා. තේරෙනවද කිව්වේ? ස්කන්ධ ස්කන්ධයන්ගේ නැතිවීම නිවන වෙන්නේ ස්කන්ධ ටික තියෙද්දිම කෙලෙස් ටික නැති කරපු තැනකටයි. කෙලෙස් ටික තියෙන තැනකට මේ ස්කන්ධයන්ගේ දිලීමම මරණයක් වෙනවා. දුකක් වෙනවා. එතකොට ඒ නිසයි ස්කන්ධයන්ගේ නැතිකමකින් නිවන පණවන්නේ නැත්තේ. අර මම හැමදාම කියන්නේ දැන් අරමුණු අඩු වුණා කියලා අරමුණු අඩු කමෙන් ඇතිවෙන ශුන්්‍යතාවය එහෙම නිවන කියලා රැවටෙන්න එපා කියන එක. මොකද කෙලෙස් ටික දුරු වෙච්ච තැනටම ස්කන්ධයන්ගේ නැතිවීම නිවන වෙනවා මිසක. ඊට මෙහා ස්කන්ධයන්ගේ නැතිවීම මරණයක් කියන එක දැනගන්න දුකක් කියන එක දැනගන්න. එතකොට මෙන්න මේ වගේ ධර්මතාවයක් හරහා මේ අනුපිළිවෙලින් මේ සත්‍ය විසුද්ධියෙන් තමන් තුළ වැඩුණාමයි මේ අනුපාද කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණු සිතක් හදාගන්න පුළුවන් වෙනවා. ඒ මිදීම අකෝපයයි. අකෝපය කියන්නේ වෙනස් වෙන්නේ. ඔතෙන්ට ඊට පස්සේ රහතන් වහන්සේට කියනවා චලංග සමන්නාගත උපේක්ඛා කියලා. ස්පර්ශ ආයතන හයෙන්ම උපේක්ෂා. රහතන් වහන්සේගේ ජීවිතයේ මෙහෙමයි. චක්කු සම්පස්සේ මුල් කාරණාව කරගෙන සැප දුක් කුමක් ආවත් උපේක්ෂායි. සෝත ගාන ජීව කාය මන කියන ස්පර්ශ ආයතන හය හරය කුමන අරමුණක් ආවත් තමන් උපේක්ෂායි. ඒ හින්දා එතෙන්ද කියනවා චලංග අංග හයකින් සමන්නාගත වූ උපේක්ෂාව. චලංග කියලා කියන අංග හයක්. ස්පර්ශ ආයතන හයම උපේක්ෂා නිසා අංග හයකින්ම යුක්ත උපේක්ෂාවක් කියන රත්න හංසයට. ඒ හින්දා අපලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ කියනවා. ඔන්න ඔය ගතිය තමා තුළ හැදෙනකන් ඒිට මෙහා බණ භාවනා කරනකොට ඇතිවෙන ගති කිසිවකකින් අතර වෙන්න එපා. මේ මේ කාරණාව පෙන්න පුළුවන් සුදු පාට කළු පාට රූප පෙන්න පුළුවන් රන් දෙවි පාට රූප පෙන්න පුළුවන් දිය හැලි ගලාගෙන හැලෙනවා වගේ පෙන්න පුළුවන් මේ භාවනා කරන යෝගීන් එක්ක කතා කරනකොට හරිය ලස්සන චිත්‍ර හම්බෙනවා ඔව් දුම ලස්සන විස්තර කියනවා ලෝකේ මේ කවදාවත් අපිට මේ ඇහෙන් දකින්න බැරි විදිහේ විචිත්‍ර රූප ගැන කතා කරනවා ඉතින් ඒ වගේ මේ තව චිත්‍රපටි බලන්න යන ගමනක් එහෙම නෙමෙයි මේ. ඒ හින්දා එක කාරණාවක් තව එකක් ඔයගලන්ට මතක් කරනවා. කිලම්පස ගෙනල්ලා තියෙන කට්ටියට. නෑ නේ. තව කාරණාවක් මතක් කරනවා කවදාවත්ම මේ නිවන් මාර්ග බාහිරින් අවසන් වෙන්නේ නැති බව හොඳට මතක තබා බාහිර විමෝසන වෙන්නේ නැහැ කියලා කිව්වේ අපිට ඇහැට පෙනෙන කනට ඇහෙන සබතේම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ස්පර්ශ ආයතන හය ආරම්භය සිහිනුවන පවත්වල මේ මේ ප්‍රතිපදාව අවසන් වෙන්නේ ඒ තුල අපි කියමු දැන් අපිට ඇහැට පෙනෙන හිතට හිතෙන අරමුණු වල අපි නාම රූප ධර්මයක් බලනවා කියලා නාම රූප දෙක හොන්තරටම සත්පුද්ගල භාවයේ නැකිලා හොන්තරට නාම රූප දෙක පෙනෙන මට්ටමකුත් ඒ. ආව කියලා තව ප්‍රතිපදාවේ ආරම්භයට මුල් ගලක් තිබුව විතරයි. ඒ කියන්නේ ඔය බහැර විදර්ශනා කරන්නේ ආධ්‍යාත්මික Tamange පැත්තට සිහිනුවන ගන්න උපායක් හැටියට. ඕනනම් කළා බලන්න බහැර අරමුණේ නාම රූප දෙකේ සත්පුද්ගල භාවයේ තියෙන තර නාම රූප දෙක හොඳට පෙනෙනවා දන්නවා දකින්නවා කියන කවුරු හරි ඉන්නවනම් තමන්ගේ පැත්තට හිත තබලා ඒක විනාඩි 5ක් ඉන්න පුළුවන් ඉන්න බෑ මේ ආධ්‍යාත්මික පැත්තේ සතු නිමිති හිත තබාගෙන තමන්ගේ කයට සිහිනුවණින් පුළුවන් නම් ඉන්න මෙහි ඉඳ හරි වෙහසක කරන තරම් ඒ මේ ආධ්‍යාත්මික පැත්තට සිහිනුවණ තබාගෙන ඉන්න බෑ කියලා ඉන්න බැරිගේ හේතුව මොකද කියලා දන්නවද? බාහිර යනුවගේ කෙලෙස් උඩින් ප්‍රකට නැතුනට ඇතුලින් තව තියෙන ගතිය වැඩි හින්දායි. ওই විදිහට බහැර ආයතන යනුවගේ ධර්මයන් නුවණින් බලන්නේ විදර්ශනා කරන්නේ එතනින් අවසන් කරන්න නෙමෙයි. ඒවැ අනාත්ම බව අනිත්‍ය බව දැකලා එතනින් අවසන් වෙන හින්දා නෙමෙයි. ඒවැ අනිත්‍ය බව අනාත්ම බව දුක් බව දකින්න දකින්න ඒ අනුව ඇලින් ගැටින් අඩු වෙන්න අඩු වෙන්න ආධ්‍යාත්මික පැත්තට Taman කියන පැත්තට සිහිනුවන ගන්න පවසන ඊට පස්සේ යම් දවසකදී මේ ප්‍රතිපදාව අවසන් වෙන්නේ Tamanගේ පැත්තට සිහිනුවන තබාගෙන Taman තුලිනුයි මේ ප්‍රතිපදාව අවසන් හරියට මදේ හාරලා අයින් කරලා කුරුම්බ කුඹයක් වගේ එකක් තියෙනවා මේ රූපේ හැකම් දිනාස ශරීරයක මේ ටික මෙහෙමම තියෙද්දි මේ පුද්ගල භාවයේ ගලෝලා පුද්ගල භාවය හරලා අයින් කරන කම්ම අතහැරෙන්න එපා. නවතර වෙන්න එපා. ඔගොල්ලන්ට මොන ඥාන දර්ශනයක්, ඒ කියන්නේ මොන විදිහේ ගතියක් ඇති වුණා බහැර දිහා බලාගෙන සත්‍ය නිමිත්ත නාසයේ තුන්දෙන් ගාවට හිත තබාගෙන තමන්ව සිහි කරලා බලන්න තමන් කියන හැඟීම තාම තියෙනවා නම් තාම වැඩේ එහෙමමයි කියලා හිතා ගන්න. එතකොට රැවටෙන්නේ. ඕගොල්ලන්ට යනවා. ඒ මම කියන හැඟීම තියෙන්නේ මේ කය මම හින්දා නෙමෙයි. එහෙම නැත්නම් හිත මම හින්දා නෙමෙයි. කය ඇසුරු කරගෙන හිත පවතින හිත ඇසුරු කරගෙන මාන අනුශය අනුශය වෙනවා මේ තියෙන්නේ. හිතේ පවතින අවස්ථාවට පවතින ගතිය. කෙලෙසය. මම නිවන් දකිනවා නෙමෙයි සත්වයක් නිවන් දකිනවා නෙමෙයි මම කියන හැඟීම සත්ව කියන හැඟීම නැතිවීමම නිවනයි කියලා දකිනවා. එතකොට මෙන්න මේ මම කියන හැඟීම කෙලෙසේ කියන ටික ගෙවෙන කන්නු ඔය ටික කරන්නේ. ඒ ටිකයි ගෙවන්නේ. ඔය මම කියන හැඟීම ඔය කෙලෙස් ටික තමයි මුල් වෙලා එක තැනක ඉඳ රොදෙන්නේ අපිට. ඇහැට පෙනෙනකොට පෙනෙන දෙයට තල්ලු කරලා ගන්න. කනට යමක් සද්දයක් ඇහෙනකොට ඇහෙන දෙයට තල්ලු කරන්න කෙනා ඔන්න ඔය මම කියන හැඟීම ඔය පුද්ගලයා. ඔන්න ඔය ටික තමයි දුරු කෙරුවාම ඇහෙන දේ, පෙනෙන දේ ගණන් නොගෙන ඉන්න පුළුවන්. ඒ පැත්තට නැඹුරු නොවී ඉන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම බාහිර යනුව ගිය සිහිනුවන පවත්වන්නේ ආධ්‍යාත්මික පැත්තට සිහිනුවන තබා ගන්න උපායක් හැටියට. ආධ්‍යාත්මික පැත්තට සිහිනුවන තබාගෙන අන්තිම කෙරවලට අපිට අහු වෙන තැන තමයි මොකද්ද මාන අනුශය කියන්නේ. අනිත් අවිද්‍යාව ප්‍රකට නැහැ, රූප රාගය ප්‍රකට නැහැ, අරූප රාගය ප්‍රකට නැහැ, උද්දච්චය ප්‍රකට නැහැ ඔක්කොම ටික හා බැඳිලා අපිට මම කියන හැඟීම තමයි තේරෙනවා. ඔය මම කියන හැඟීම ඇතිතාක් අර ධර්මතා ටික තියෙනවා. ඒ ධර්මතා ඇතිතාක් මම කියන හැඟීම තියෙනවා. ඔය මම කියන හැඟීම ගෙවෙන කම්ම අපිට මේ ආධ්‍යාත්මික පැත්තට යන්න ඒකටද ස්කන්ධයන්ගේ උදේවල බලන්න තමයි තියෙන්නේ. වර්තමාන උපදින උපදින ධර්මයේ. එතකොට මුළු ශරීරයම මුළු කයම මුළු ජීවිතයම උඩට යද්දී එක අරමුණකින් සමත නිමිත්ත තියෙන අරමුණෙන්ම සිහිනුවන පවත්තන කමටනත් ඒකෙම අහු වෙනවා. මේ වගේ ලොකු පරාසයක් හම්බ වෙන්නේ විදර්ශනා කරන්න උඩට යනකොට. ඒ නිසා නමුත් මෙහි નિවරදිව ගියාම ඒ නුවණම විසින්ම තමන්ව ඒ පරාසයට කොටු කරලා අරගන්නවා. එහෙනම් ඒකෙදිත් එදාට මොන දෙන්න කොහොමද කියලා එකක් ඕනේ වර්තමානයේ මේ තුල මේ දෙන්නපු කාරණාව තුල නිවැරදිව හිතලා යොමු මේ ඒ විදිහට කළාම ලෝකයේ තුල ජීවත් වෙනවා ලෝකයට එකතු නැතුව කියන තැනක් හැදෙනවා ඔන්නෝතෙන්ට යපිට යන්න ඕනේ ඔන්නෝතෙන්ට යනුපද පරිණිරවාණය කියලා දේශනා කළේ ඔතෙන්ට කියනවා රාතන් වහන්සේ කියලා ඉතින් ඒ සඳහායි භාග්‍යවතුන් වහන්සේ ළඟ භ්‍රමචර්යය නැසලා තියෙන මන්තානි පුත්තිස කියන වහන්සේ. ඉතින් සරියත් මහ රහතන් වහන්සේත් ඒක අනුදන්වදාලා ඒ මහ රහතන් වහන්සේලා අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනිවිය මේ ධම් කතාවන් කතා කරන්නේ පක්ෂිම ජනතාවට අනුග්‍රහ පිණිස ඒ නිසා ඒ තුලින් අපිට තේරෙනවා ගන්න මෙන්න මේ සත්‍ය විසුද්ධිය හරහා ගිහිල්ලා නමුත් සත්‍ය විසුද්ධිය නොවේ ඒ ධර්මතාව ටික උදව් කරගෙන කෙලසුන්ගේ ආශ්‍රයෙන් මිදුණු ස්පර්ශ ආයතන හයෙන් කිසිවක් උපාදාන කර නොගෙන පවතින මනසක් හදාගන්න තැනට යා යුත්තේ කියලා අදහස ගන්න. එතකොට ඔගොල්ලෝ නිවන කියලා ශුන්්‍යතාවයක් හිස් බවක් අහස වගේ තැනක් කියලා හොරවට එන්නේ මොකද තමන් කරලා කිස ඉවරයි මතු ඉපදෙන්නේ නැහැ කියන එක ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් තමන්ම ප්‍රතිවේක්ෂා කරන්න බුදුරජාණන් වහන්සේ න්‍යායක් වෙනවා. ඇස් හමුවට රූප එළිවි. හරියට මහා කළු ගල් පර්වතයක් හුලඟක් ආවට හෙලවෙන්නේ නැහැ වගේ ඇස් ඉදිරි පිට දෙන හුලඟින් මෙයා හෙලවෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ, ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව ඊට නැඹුරු නොවු මනසකින් ඉන්න පුළුවන් මනසක් කියලා කියනවා. කන හමුවට ශබ්දයේ ඒ සද්දෙන් මෙයව හොලවන්නවත් ගන්නවා පරෝතය පුළුවන් බෑ හොලකට වගේ ඒ සද්දේ නිසා හිල වෙන්නවත් නෑ මේ මනස කියලා මේ ස්පර්ශ ආයතන හයට කරන මේවා ඇස්කම් ඉදිරිපිටට එයි නමුත් ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති සෙලවෙන්නේ නැති මනසක් ඇති මෙන්න මේ මට්ටමට තමන් තමන්ව ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා කියන જાති જાති ඉවරයි තදින් ඉවරයි සිතන් භ්‍රමචර්යයෙන් භ්‍රමචර්යය ඉවරයි කතං කරණයන් කළ යුත්ත කළා නාපරං හිතතාය මත්තේ කටයුත්තක් නැහැ කියන ටික දකින්න මේ දුක් ටික ඔක්කොම තියෙන ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙලා පවතින මනසේ ලෝකෙ තුල ඉන්න කට්ටියට ස්පර්ශ ආයතන හය තමයි ලෝකේ අපි අද දවසේ සැප දුක් විඳින ওই ස්පර්ශ ආයතන ඇතුළේ තියෙන බඩු මුට්ටු ටික. මේ සෙල්ලම් ගියක් වගේ ඇහැ මුල් කාරණාව කරගෙන තියෙන බඩු මුට්ටු වලින් පිටකසෙල්ලම් කරනවා කන මුල් කාරණාව කරගෙන තියෙන බඩු මුට්ටු ටිකෙන් සෙල්ලම් කරනවා ඔහොම තමයි අපි ඉන්නේ ඉතින් අපිට කියන ලෞකික ලෝකයේ ඇතුලේ කියලා ඉතින් ඒ බව කෙනෙක් තේරුම් අරගෙන ලෝකෝත්තර කියන්නේ ස්පර්ශ ආයතන හයි හැම දෙයක්ම ඒකයි අන්තිමට කෙටි මිම්මක් ගන්න හැම දෙයක්ම සියලුම ධර්ම කත්තා මේ ස්පර්ශ ආයතන හය ඇතුළේ තියෙන සියලුම ධර්ම අනාත්මයි මේ ස්පර්ශ ආයතන හයේ සියලුම දේවල් අනිත්‍යයි ඒව ඔක්කොම දුකයි ඒව අනාත්මයි කියලා උත්තරයක් අන්තිමට එන්නේ මේකෙන් හරවත් ආත්මවත් තමන්ගේ වූ ස්ථිර වූ කිසිම දෙයක් නැහැ කියන තැනකින් උත්තරය ඇවිල්ලා තමයි සෙල්ලම්ගේ ඇතුළට රිංගන්න තු ඉන්න පුළුවන් කම එන්නේ අන්තිමට ඒ ටික කරන්ද තාම මේ සෙල්ලම්ගේ ඇතුලේ නැත්තම් ලෝකයේ ඇතුලේ දේවල් අඩු වැඩිකම් හොඳ නරකට අහු වෙලා හින්දා මේ එකින් එක එකින් එක ගස ගස ගස ගස එළියට එන්න එන ගම කරන්නේ තියෙන්නේ ඒ හින්දා ස්පර්ශ ආයතන හයට නතුරු නොවුණු මනසක් හදාගන්න තැනට යන නතර වෙන්න එපා ඒ සඳහන් මේ දේශනාව හේතු මිනිස් වේවා මේවට ගණ්ඩ